මේකෙන් අදහස් කරන්නේ සරුවචන් වහන්සේ ලෝකේ පහළ වෙලා තමන් වහන්සේගේ මේ සර්වඥතා ඥාන පද ප්‍රාප්තිය සම්බන්ධයෙන් කරන උදානයක් උදානයක් කියන්නේ සතුටු වාක්‍යයක් මේ කතා කරන්නේ. ඒකෙදී මේ කවුරුත් යොමු කරලා කවුරුත් අරබයා කාට හරි එල්ල කරලා කරන දේශනාවක් නෙවෙයි මේ තමන් වහන්සේ මේ සාක්ෂාත් කරගන්න ලද මේ සර්වඥතා ඥානය පිළිබඳව ඒ සර්වඥතා ඥානෙ ලැබපු කෙනෙක් ලැබූ ඥානීය පිළිබඳව උදාන වාක්‍යයක් සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරන වෙලාව මේ වාක්‍ය 80 ගණක් විතර මේ අවුරුදු 45 ඇතුළත සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා මේ අපි ඉදිරිපත් කරගත්ත එක බොහෝ විට පටිච්චසමුපාදයේ පිළිබඳව දේශනා කරන සූත්‍ර තුනෙන් පළවෙනි එක මේ තියෙන විශේෂත්වය තමයි කාතාවේ අර්ථ විග්‍රහ කරනකොටත් ඒක වැටහෙනවා ඒ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ පටිච්චසමුප්පාදයේ 12 ආකාර අංගයන් අනුපිළිවෙලින් එකින් එකට එකින් එකට නැගීගෙන ගිහිල්ලා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සියලු සංසාර දුක් ඇතිවීමේ මුලපුරීම ප්‍රභවය පැතිරීම දේශනා කරන එක. දෙවෙනි සූත්‍රයේදී සඳහන් කරනවා ඒ අවසාන දුකේ ඉඳලා නැවත අවිද්‍යාව දක්වා ආපසු වෙන අවරෝහණ ක්‍රමය. තුන්වෙනි සූත්‍රයේදී සඳහන් කරනවා ආරෝහණ අවරෝහණ කියන දෙකේම සංකල්පය. ඉතින් ආරම්භයේදී මේ ඉදිරිපත් කරගත්තේ අවිද්‍යාව පටන් ජාති ජරා ව්‍යාධි මරණ තෙක් යන ඒ ආරෝහණ ක්‍රමය පිළිබඳව විස්තර කරන සංග්‍රහ ගාතාව. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායනෝ බ්‍රාහ්මනස්ස ආතාපිනෝ ජායනෝ බ්‍රාහ්මනස්ස කියලා කියන්නේ බ්‍රාහ්මණ කියන පදේ මෙතන පාවිච්චි කරන ඒවකට පැවතිච්ච සමකාලීන ඉන්දියානු සමාජයේ පැවතිච්ච උසස්ම පුද්ගලයා සඳහන් කිරීමට ගත්ත වචනයක්. ඒක Hindu වේදයෙන් ගත්ත වචනයක්. නමුත් මෙතන මේ සූත්‍රය හැටියට ගන්නකොට ගන්න තියෙන්නේ මේ අරිහත්වේ නැත්තම් සම්මා සම්බුද්ධත්වේ ලබාගත් කෙනා. ලොකුම තැනටපත් වෙච්ච කෙනා කියන අදහසයි. එවැනි බ්‍රාහ්මණ කෙනෙක් ළඟ තියෙන මූලික ලක්ෂණ දෙකකුත් සඳහන් කරනවා ආතාපිනෝ ඡායන ආතාපි කියලා කියන්නේ දැඩ් වීරිය ආතාප වීරිය කියන කෙලස් තවන වීරිය ඊගාවට ඡායනෝ කියලා කියන්නේ හොඳ ධ්‍යාන මට්ටම් වලට බැමිනිච්ච හොඳ සමාධියක් සහිත මේ ඒ උසස් කෙනෙකුට ආර්යයන් වහන්සේ නමකට යදා හවේ පාතු භවಂತಿ ධම්මා මේ ධර්මයේ ලෝකයේ පවතිනා වූ නැත්නම් සංසාරයේ පවතිනා වූ මේ ධර්ම ස්වභාවය මතු වෙනවා ප්‍රාතුර්භාව සිද්ධ වෙනවා ඇති වෙනවා මේ ලෝකේ පවතිනා වූ ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා යදා හවේ පාතු ඒකාන්තයෙන් පේන්න පටන් අර ගන්නවා ඒකයි සර්වචන සඳහන් කරන්නේ ඒකෙත් ඉතින් ගැඹුරක් හාරලා බලනවනම් එවැනි මනුස්ස පුත්‍රයෙකුට වුණත් මේ ලෝකේ තියෙන අන්තිම ගැඹුර අවබෝධ කරන්න පුළුවන් අවබෝධ වෙනවා ඒ අවබෝධ වෙන්නේ හොඳටම කෙලස් තවන වැර ඇති ධ්‍යාන මට්ටමට නැත්නම් හොඳ විපස්සනා මට්ටමකින් හොඳ සමාධිය ඇති බ්‍රාහ්මණ කෙනෙකුට තමයි. එහෙම නැත්නම් උසස් කෙනෙකුට තමයි. ඒකෙදී අපිට තේරුම් ගන්න බැරි මුල් කෙලවරක් කියලා හෝ ගැඹුරක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අර කියන විදිහට ආතාප වීරියක් ධායන කියන හොඳ චිත්ත සමාධියකුත් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ මිනිස්සුෙකුට ළඟාවිය හැකි ළඟාවිය නොහැක්කක් නැහැ. නමුත් ළඟා වෙන්න බැරි වෙලා තියෙන්නේ ඒ ආතාප වීර්ය කියන කෙලස් තවන වීර්ය මැදි නිසා ඒකට අදාළ සමාධිය නැති නිසා. ඒක නිසා ඒ සමහර සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් කරනවා පටිපක්කේන අනවිභූතෝ ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවෙයි කිය. මේ ප්‍රතිපක්ෂ ධර්ම කියන නීවරණ ධර්ම එහෙම නැත්නම් ආසේ අනුසේ ධර්ම වලින් අපේ හිත අවුරා තබා තියෙන නිසා වසාලන නිසා අපිට මේ ගැඹුර වැටහෙන්නේ යම් වෙලාවක ප්‍රතිපක්ක විගමනේන ප්‍රතිපක්ෂ ධර්ම දුරින් දුරවන් වුණොත් එවැනි හිතකට ඕන ගැඹුරක් තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රතිපක්ෂ ධර්ම දුරු නොකර ලෝක ස්වභාවී චිත්ත නියාම ධර්මයි තේරුම් අරගන්න උත්සාහ කරනවා කියන එක නිකන් ඉබ්බෙක්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. අපි කල යුත්තේ සබ්බපහපසාකරණම් කියලා කෙලෙස් වලින් වළකීම පමණයි. ඉන් යහට කල යුත්තක් ඇත්තෙත් නැහැ. යම් වෙලාවක මේ කෙලෙස් වලින් ගැලවීම, කෙලෙස් වලින් වළකීම ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ විගමනයේ සිදු වුණා නම් ඒක අලුතෙන් දෙයක් ප්‍රාර්ථනා කරන දෙයක් නෑ අනිවාර්යයෙන්ම ගැඹුරු වැටෙන්න පටන් ගන්නවා. නමුත් මේ අභාග්‍යයකට වාගේ අපේ මේ ශාසනේ ඔක අවුරුදු 1500ක් විතර වගේ තිබිලා තියෙනවා කළ යුත්තේ සාසනේ පවු නොකිරීම පමණයි කුසල් කිරීමක් කියලා දෙයක් නැහැ ඔය පවු නොකිරීමටම තමයි කුසල් කිරීම කියලා කියන්නේ ආ ඒකට හොඳයි කියලා සාදු කියලා ජීවත් වෙනවනම් ඕක තමයි සම්බුද්ධ දේශනේ ඒක නිතරම අපි සාකච්ඡා කරනවා සංග්‍රහ කරනවා සබ්බ පාපසාකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන සියලු පවින් වැලකීමයි අපේ පෞරුෂත්වයෙන් අපි කළ යුත්තේ. ඒ භවෙන් වැළකීමටයි ඔය පින් කිරීම කියලා දෙයක් අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. දැන් පින් කිරීම ඉස්සර වෙලා භවෙන් වැළකීම පැත්තකට වෙලා මොකද්දෝ ශාසනයක් හදාගෙන තියෙනවා. ඉතින් ඒ ශාසනය රකින්න කට්ටිය හරි මහන්සියි. ඒ රකින්න රකින්න වෙන්නේ මොකද්ද? අර ප්‍රතිපක්ෂ ධර්ම වල දුර්වීමක් නෙවෙයි ඇති වෙන්නේ වංචනික ස්වරූපයෙන් මේ කෙලෙස් තව තව සංකීර්ණ තත්ත්වවලටපත් වෙන එකයි. ඉතින් ඒක නිසා කලියුත්ත කිරීම තමයි මේ අපි තේරුම් අරගන්න ඕනේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ යම් වෙලාවක ඒ අතාප වීර්යයත් මේ ධානයෙන් ඇති වෙන ඒ කෙලෙස් දුරු වීම සිදුනොත් මේ ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඊ타මත්ම ප්‍රවේශමෙන් මේක තේරුම් අරගෙන සාධනීය ක්‍රමයකට නැත්නම් මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන් මට්ටමකට එන්න නම් අනිවාර්යයෙන්ම මගේ වැටීමේ හැටියට මේ විපස්සනාව ඉස්සරහින් තියන්න ඒකත් පිනක් කියලා තමයි අපිට උගන්වන්නේ. ඒකත් කුසලයක් කියලා තමයි උගන්වන්නේ. නමුත් මේ පිනේ කුසලයේ ඉහළම කෙලවර තමයි විපස්සනාව. ඊට බාල ඊට අඩු මට්ටමේ තියෙන මොන කුසලයට අපි හේතු උනත් එකඟ උනත් ඒකෙන් අනිවාර්යයෙන්ම විපස්සනාවට අනදර කිරීමක් සහ විපස්සනා වතාලීමක් සිදු වෙනවා. ඒ නිසා කවුරුවක්වත් අපිට ශාප කරන කෙනෙක්, කවුරුවක් අපිට හුනියම් කරන කෙනෙක්, කවුරුවක්වත් අපිට අනදර කරන කෙනෙක්, වින කරන කෙනෙක් නෑ. හැම චිත්තක්ෂණයකම විපස්සනා පදනම් කරන විපස්සනා උඩින් යන බැරි වුණා කමන්නේ. ඉස්සරහින් කරගෙන යනවා නම් විපස්සනා උගන්වන්නේම මේ පවු නොකර සිටී. විපස්සනා කරනවා කියලා කරන උලව්වක් නැහැ. විපස්සනා කරන කියන්නේ නිකන් ඉන්න එකයි කියන්නේ. හැමදේම දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකට මේ පින් කිරීම කියන එක එච්චර බරපතල දෙයක් වෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා බබෙක් කඩනකොට තාත්තා ළඟ කිරි නැත්තම් ඉතින් රබර් සූපුව දෙනවා බබාට. අම්මා එනකම්. අන්න ඒ වගේ දැන් ලංකාවේ මේ ලංකාවේ ශාසනය ගැන කියනකොට තේරවාද ශාසනය ගැන කියනවා රබර් සූපුව විතරයි දැන් තියෙන්නේ කිරි නැහැ. ඉතින් අපිට මේ විපස්සනා භාවනා කරන්න ඇත්තෝ මේ වගේ ධර්මයකට අහුම්කම් දෙනකොට ධර්ම සාකච්ඡා කරනකොට විපස්සනා කරන ඇසුරු කරනකොට අනිකුත් ආගම් වලින් ලොකු වෙනසක් තියෙනවා. අනිකුත් ආගම් සියල්ලම සද්ධාව වදනම් කරගෙන තියෙන්නේ කවදාකවත් මෙලවදී නිවන් දකින්න බෑ. කෙලවරක් දකින්න බෑ. මොකද හේතුව මරණයෙන් පස්සේ තමයි මේ මෞංකාර දෙයයන් ආංශේම නැත්තම් ඒ ඉර්සින් ආංශේම නැත්තම් ඒ බ්‍රහ්මන් හම්බ වෙන්න පුළුවන්. නිසා හැම ආගමකම අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි මේ ජීවිතයේ හොඳට ජීවත් වුණොත් ඒ මූල ප්‍රභවයේ මූල ශක්තිය මෞංකාර තන හම්බ වෙන්න පුළුවන්. හම්බුණාට පස්සේ මේ මෞංකාර දෙවියන් වහන්සේ ළඟ තියෙනවා සම්පූර්ණ අහඹු නිගමනයක් ඒ නිගමනේ හොඳ අතට එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් සදාකාලික අපායයි. ඒ කිය විපස්සනා නැති ගත්තාම නැති සාමාන්‍ය බුද්ධ ශාසනය වුණත් ඕක තමයි කියන්නේ ඕක දෙන්නේ මේ කාලේ නිවන් දකින්න බැරිය මේ මේ කාලේ බණ භාවනා කරුවට ධ්‍යාන මාර්ගඵල වන්න බැරි ඒක අපි මොකක් හරි එකක් දාලා පිටිපස්සට දාන එකයි කෙරේ පිටිපස්සට යන්න ඉඩ තියෙනවා කොයි එක කෙරුවත් අපි කොච්චර මහන්සි වුණත් අපිට හරියට වැඩේ වුණේ නැත්නම් පිටිපස්සට යන්න ඉඩ තියෙනවා නමුත් මේ මතු කළ දෙන්න හදන කාරණා මොකද්ද? යන්නේක ගියාවයි අපි හැම වෙලාවකදීම උසස්ම දෙයට ඉහළම දෙයට එල්ල වෙලා යොමු වෙලා මේ කටයුතු කරනවා නම් එතකොට ශාසනයටත් අපි උසස්ම සේවය කෙරුවා වෙනවා ශාසනෙමුත් අපිට උසස්ම සේවය ලබන්න වාසිය ලබන්න පුළුවන් වෙනවා ඒ නිසා ධර්මයේ පාතුර් භාවයක් සිද්ධ වෙන්න නම් ධර්මයේ මතුවීමක් සිද්ධ වෙන්න නම් සාක්ෂාත්කරණයක් සිද්ධ වෙන්න නම් මේ බුදුරජාණන් වහන්සේ හාපුරා කියලා දේශනා කරපු මේ උදානපාලිය සඳහන් වෙන අර්ථය තේරුම් අරගන්න ඕනේ ඒ සඳහා අපි ආතාප වීරියත් ඒ සමාධියත් ඇති කරගත්තොත් ප්‍රතිපක්ෂ ධර්ම දුරු වීමෙන් මේ ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. එතකොට යදාහ වේපාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායනෝ බ්‍රාහ්මනස අතස්ස කංඛා වපයන්ති සබ්බා අන්න එවැනි කෙනාට එවැනි බ්‍රාහ්මණයට කංඛා සියලු සංඛංඛාව කියලා කියන සැක සංඛා වපයන්ති සම්පූර්ණයෙන්ම දුර වෙනවා යදාහ වේපාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායනෝ බ්‍රාහ්මනස අතස්ස කාංකාව අපයන්ති සබ්බා යතෝපජානාති සහේතු ධම්මා යම් දවසක එතුමට හෝ එතුමියට වැටහෙනවා නම් මේ ලෝකේ සෑම දෙයක්ම සිදු වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්නවා නම් ඒ කෙනාට කවදාකවත් මේ මුනත අපිට පේන අපි ළඟට ඉස්සරහට එන දේ තේරුම් ගන්න බැරුව පටලවෙන වෙලා තියෙන මේ අවුලෙන් ගැලවිලා මේ සෑම දෙයකටම හේතුවක් තියෙනවා කියන දවසේ එනකොට සැක දුරු වීම මේ තුවාකල් සංසාරේ දිගටම කෙලස් වලට පසුබිම සකස් කළ දීපු හැකදුරු වීම සිදු වෙනවා. ඉතින් මේක විපස්සනා යොගන්නන්නේ මේ කාංකා විතරණිය කියලා. ditthi මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධිය කියලා. කියන්නේ සැක සංකාවල් නැතුව Taman යන පාර්ගය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒ පිට එයින් පල්ලෙහා වෙහිද මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි අවස්ථාවල තවම මේ අපි මේ සැකය සංඛාව කියන එක මාත්‍රකාට අත තියලා නැහැ. අපි තාමත් කරන්නේ අපි කරන මේ සීලය ඔයි කියන කාංකා විතරන මට්ටමටපත් වෙච්ච නැති සීලය ශ්‍රද්ධාවෙන් රකින්න සීලයක්. එහෙම නැත්නම් බයට රකින්න සීලයක් මේ රීලේ රකින්නේ මොන වගේ හේතුඵල සම්බන්ධතාවයකින් අසවල් ප්‍රෝජනය ගන්නද කියන එක දන්නේ නැහැ. ඒ වගේම චිත්තවිසුද්ධි වශයෙන් ධ්‍යාන භාවනා කරලා රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලැබුවත් තාම සැකතෙන් ඉඳී තිනවා ත්‍රිවිධ රත්නයේ විශේෂ තමන්ගේ සීලයේ විශේෂ ඊට පස්සේ ධිට්ඨිවිසුද්ධිය කඩාගත්තත් තාම සැකතෙන්න පුළුවන් මෙන්න මේ කාංකා විතරණ විසුද්ධියේදී තමයි මේ කියන විදිහට හේතු ප්‍රත්‍ය ධර්මයේ දැකීමෙන් ඇති වෙන දේ අතරගත නැල්ලිගිරියක් වාගේ හැම දෙයක්ම සිදු වෙන්නේ හේතු ප්‍රත්‍යයේ අනේ හේතු ප්‍රත්‍යය තේරුම් ගත්ත දවස වෙනකොට ඒ කරන චිහිතේ සැකසංකා නැතිවීම නිසා හොඳට ඉස්සරහ පැත්ත පස්ස පැත්ත හරස් දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඇත්තට මිනිසයා එදා ඉඳලා අද දක්වාම කිං කුසල ගවේෂී කියලා කිං සත්‍ය ගවේෂී කියලා මේ සත්‍ය කියන්නේ මොකද්ද කුසලයේ කියන්නේ මොකද්ද කියලා හැම කෙනෙක්ම සාමාන්‍ය මානසික සෞඛ්‍යයක් තියෙන හැම කෙනෙක්ම හොයලා තියෙනවා. හොයපු ඇත්තන්ගෙන් සර්වජන් වහන්සේ හොයාගත්ත ක්‍රමයට වෙන කිසි කෙනෙකුට හම්බෙච්ච නැති නිසා තමයි අපි වාගේ අය ඒ සර්වඥාන්සේ ඉසස් කොට සලකන්නේ. සර්වඥාන්සේ කියපු ධර්මය බොහොම ගැඹීර අපි අපි කියන විදිහට නෛර්යානික සීසත් ධර්ම කියලා තේරුම් ගන්න. ඒක අනුගමනය කරන ඇත්තන්න සංඝයා කියලා අපි වඳින්නේ ඒකේ තියෙන වටිනාකම. නමුත් ඒ කියන විදිහට මම නැවත මුලින් කියප එකක් මතක් කරනවා. ඒ කියන විදිහට ਸਰුවඥාන්ත කියන ਸਰුවඥතාවයේ ශ්‍රේෂ්ඨත්වයත් උනාගේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වයත් සංඝයා මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ කටයුතු කරන්නේ මොකද කියලා දැනගන්න නම් විපස්සනාවෙන් තොරව කරන්න බෑ කියන එකයි මගේ පුද්ගලික අදහස. සීලේ හොඳ සිල්වන්ත වුණත් තාම සැකතියින් ඉඳ තියෙනවා. සමාධියෙන් කොච්චර සමාධිමත වුණත් සැකතියින් ඉඳ තියෙනවා. විපස්සනා පටන් අරගන්නේ ඔන්න හේතු ප්‍රත්‍ය තේරුම් ගන්න පටන් ගන්න කාලේ තමයි. එතකොට Taman ඇතුළෙම අර දින අවුල නතර වෙලා ඇතුළත පේන්න පටන් ඒ නිසා මේ මුනත පේන දේ, බැලූ බැලමට පේන දේ දිහා බලලා විනිශ්චය කරනවයි කියලා කියන්නේ ඇතුළත බලන්න තියෙන අවස්ථාව අකාමකා දානවා කියන එක. මේකේ හේතුව දැක ගන්න තියෙන අවස්ථාව අකාමකා දානවා කියන නිසා එනකොටම ඒකට ගැටිලා ඒක විනිශ්චය කරන්නයි ඒක තීන්දුව කරන්නයි ඒ අනුව ප්‍රතික්‍රියා කරන්නයි ඒ අනුව කෙලස් පහල කරන්නයි පටන් අරගත්තොත් කවදාකවත් අපිට අර ගැඹුරු දක්වන්න හම්බ වෙන්නේ. ඒ නිසා අපිට බණ භාවනා කරන ගමන් ඒ හේතු ප්‍රත්‍ය ධර්මයට අහුම්කම් දෙන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. මේ Taman යන ගමනේදී මේ විදිහට අවුල් මතුවෙන්නේ මොකද? ඒ අවුලක් මතුවෙච්චාම ගුරුවරයා මේක දිහා බලන්නේ කොහොමද? නොදැනුවත් කෙනා බලන්නේ කොහොමද? හදන් වහන්සේ නමක් බලන්නේ කොහොමද? සරුවචන් වහන්සේ බලන්නේ කොහොමද බලනකොට මේ වෙනස්කම් මොකද? ඒ එක එකනාගේ කෙලෙස් මට්ටම් තමයි. ඒක නිසා බැලූ බැලමට පේන දෙයට කලබල වෙලා ප්‍රතික්‍රියා කරලා හැලහැප්පෙන්න ගියොත් වැඩෙන්නේ කෙලෙස්මයි අවුලමයි එන්නේ එන්නේ කර්මමයි රැස් වෙන්නේ. යම් සිද්ධියක් දිහා බලලා එහි ඇතුළත බලන්න. ඒ මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ඒ මුණතත් එක්ක බැලු බැලමට පේන දේත් එක්ක ගැටෙන්න යෑම හරි පුහුදුන් ගතියක් කියලා කියනවා. ලාමක ගතියක් කියලා කියනවා. අනිත් ඇත්තන්ටයි Tamanටයි කෙලස් වඩන තනක් කියලා කියනවා. අනාගතේ කෙලස් බරිත වෙන තනක්. පරිත්‍යාගපාදේ දන්නවනම් අඩු ගානේ මේ වගේ ඇහුම්කන් දීලා එවනත් ඒක තීරුම් ගන්නවා නම් ඒක පිළිබඳ පිටිපස්ස තියෙන තර්කයේ සහ ඒක පිළිබඳ තියෙන දර්ශනීය එහෙම නැත්නම් ඒක සාක්ෂාත් කරනවා නම් භාවනාවේ එවැනි කෙනා කවදාකවත් හදිස්සියට දැකපු ගමන් දෙයක් තීන්දුව කරන්න යන්නේ. හොඳට බලන් ඉන්නවා මේකේ හේතු ප්‍රත්‍ය මොකක්ද කියලා. ඉතින් ඒක තමයි අපේ මේ ශාසනයේ සිව්පිලිසිම්බියාපත් කියලා කියන්නේ. චතුර් පටිසම්භිදා මාර්ග කියලා කියන්නේ. ඒ පටිසම්භිදා මාර්ග තේරුම් ගන්නකොට හැම වෙලාවෙදීම අත්ේ ඥානය, ධර්මයේ ඥානය, නිරුත්ති ඥානය, පටිසම්භිදා ඥාන කියලා අර්ථදා නිරුක්ති පටිභාන ඥාන කියලා හතරක් තියෙනවා. ඒකේ මුලින්ම සඳහන් කරන්නේ අර්ථයේ ඥානය කියලා කියන්නේ මේ ලෝකේ සිදුවෙන මතු පිට දේවල්. ලෝකෙ තියෙන සෑම ශිල්පයක්ම සෑම විෂයක්ම වැටෙන්නේ ඔන්න අර්ථේ ඥානයට. අර්ථ ශාස්ත්‍රය කියලා අපි සමාජලාට කියන්නේ. දැන් නම් අපි අර්ථශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවට එහෙම නැත්නම් මේ ඉකොනොමික්ස් වලට. නමුත් ලෝකාර්ථයේ තියෙන්නේ තිරසනුන්ටත් පේන පුහුදුන් ඕන කෙනෙක් සම්මුති සත්‍ය කියලා පිළිකරගෙන ලෝකාර්ථේ අර්ථේ ඥානය කියලා කියනවා. නමුත් ඥානවන්තය කවදාකවත් එතනින් තීන්දුව කරන්නේ නැහැ. එතුමා තන් එතුමිය බලනවා මේ අර්ථේ ඥානට හේතුච ධර්මතාවය මොකක්ද කියලා. ධම්මතා. අනේ ධර්මතාවයට ප්‍රමා වෙන චිත්තක්ෂණයට තමයි මේ ඉවසීම කියලා කියන්නේ. තිතික්ෂාව කියලා කියන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ. මෝරච්ච ගතිය කියලා කියන්නේ තලතුණා ගතිය කියලා කියන්නේ අන්න ඔය ඇති දේ එනකොට මේකට ප්‍රතික්‍රියා නොකර එහි අර්ථය සැලකීමට නැත්නම් අර්ථය සැලකන්න ඉඩ දීමට කටයුතු කිරීම නැත්නම් වහා නොකිපි ප්‍රතික්‍රියා නොකර මේකේ ගැඹුර බලන්න පමා තමයි සතියෙන් කරගෙන කාර්යය සතිය නැති කෙනා සිද්ධියක් එනකොටම ඒකට කඩා පැනලා ඒක පටලවාගෙන තමනුත් පැටලිලා අවුල් කරගන්න සතිමත් කෙනා එක චිත්තක්ෂණයක් ඒක දිහා කලබල වෙන්නේ නැතුව හොඳට බලන් ඉන්නවා අනුන්ගේ දෙයක් බලන්නා වාගේ. පොඩි වෙනසක් ඇති කරගන්නවා. අන්නේ වෙනස කාලය අනුව ගත්තොත් ඒක චිත්තක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයට තමයි අපි ඉවසීම කියලා කියන්නේ. ඉතාමත්ම ලේසම තමයි ඔක පටන් අරගන්නේ. අන්තිමට හුඟක් දිනුනාට පස්සේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මට්ටමට යනකම්ම මේ සතිය එතෙන්ට ගෙනියනවා. එතකොට මේ පුද්ගලයා යමක් විස්තර කරලා දෙන්නේ කාට හරි මේ පටිච්චසමුප්පාදෙන් තමයි. ලෝකයා අර්ථයට මැරෙන්න හදන. ඒක දැකලා වහා දැවෙන තත්ත්වයටපත් කර ගන්නවා. අවුල් ජාලාවක් කරගෙන අනික් ගොල්ලොත් පටලවගෙන යන්න හදනවා. නමුත් අර්ථය ධර්මයේ දෙන්නම දන් දෙකම දන්න කෙනා මතක් කළ දෙන ඔක බොරු නෙවෙයි. ඔකට ලෝකෙ කියන සම්මුති සත්‍ය කියලා. නමුත් ඒ සම්මුති සත්‍ය පෘථග්ජනයට ඔච්චරයි. නමුත් හේතුඵල ධර්ම කෙනා සම්මුති සත්‍යයෙන් එහාට ගිය પરමාර්ථ ධර්මයේ ඉඳගෙනයි විනිශ්චයකට එන්නේ. ඒ නිසා සම්මුති සත්‍ය අවබෝධ කරාට විනිශ්චය කරන්න මදි. ඉවසන්න ඕන. ඉවසලා ඒකට හේතු ප්‍රත්‍ය දැනගෙන විනිශ්චය කෙරුවොත් තීන්දුව yaadෙනවා. එහෙම නැත්නම් දැවෙන සත්‍යකටපත් කරගත්තොත් පිළිචෙන සත්‍යකටපත් කරගත්තොත්, පැවෙන සත්‍යකටපත් කරගත්තොත් කොරස් කටේවත් අත දාගන්න බෑ කියන තත්ත්වය තමයි යන්නේ. ඒ නිසා පටිච්චසමුපාදය අහලා හෝ කල්පනා කරලා හෝ භාවනා කරලා හෝ කියන කෙනාට මොන දෙයක් සිද්ධ වුණත් ඒක පිළිබඳව පොඩ්ඩක් ඉවසන්න ඕනේ. එතනයි සාන්තිය හම්බෙන්නේ, එතනයි විමුක්තියට පාර තියෙන්නේ කියලා. සිද්ධියේ ඇතිවෙන දවන සතිය, තවන ගතිය ඉවසා සිටීමේ ශක්තියක් ඇති ඒක මේ පරිසම්පාදයේ අන්තිම වෙනකොට හොඳට තේරවාදී පොත්වල හොඳට විස්තර කරලා බෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාදය යතෝ පජානාති සහේතු ධම්මා යම් ආකාරයකට මේ බ්‍රාහ්මණ කෙනෙකුට වැටහෙනවා නම් මේ ලෝකේ සෑම දෙයක්ම සිදු වෙන්නේ යම් ධර්මතාවයකට අනුවයි කියලා අන්නේ ධර්මතාවයට තමයි අපි මේ පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ. ඔකට හොඳ වචනයක් යෝජනා කළ තිබුණා එහෙම් පිටිකේ ඥානසීය ස්වාමීන් වහන්සේ නිසා හට ගැනීම කියලා. පටිච්චසමුපාදේ කියනවා නිසා හට ගැනීම එහෙම නැත්නම් මේ ඉදප්පච්චේතාවය කියලා. පාලියෙන් සඳහන් කරන්නේ ඉදප්පච්චේතා. මෙන්න මේ නිසා මේක හට ගන්නවා කියන අදහස. සිංහලට දාලා තිනක බොහොම ලස්සන වචනේ නිසා හට ගැනීම කවදාකවත් මේ අපි පේන මේ අපි දකින දේ ඉබේ පහළ වෙච්ච දෙයක් නෙමෙයි යමක් නිසා. ඉතින් මේ පේන දෙයට මත් වුණොත් අර කුමක් නිසාද කියන එක දැක් ගන්න බැරි වෙනවා. අනේ නිසා හට ගැනීම සර්වචන්නාංශයේ අපි මේ විස්තර කරන බලාපොරොත්තු වෙන ද්වාද සාකාරයේ දකින ඉස්සර වෙලා ඒ සමීකරණේ නැත්තම් ඒකේ තියෙන යතුරු ඒකේ තියෙන ධර්මතාවය පෙන්වන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහේති ඉමස නිරුද්ධ ඉමස නිරෝධා ඉදං නිරුච්ඡති ඒ තමයි අර ඉදප්පච්චේතාව කියන තනි වචනය එනතන නිසා හට ගැනීම කියන වචනය පොඩ්ඩක් විස්තර කරලා පෙන්නනවා. ීමස්පින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වන්නේ. ීමස්මින් අසති ඉදං නහෝති. මේ නැතිකල්ලි මේ නොවන්නේ. ීමස නිරෝධා ීමන් නිරුජ්ජති. ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ. අර ඉද පච්චේතාවය විස්තර කරලා දෙනවා. ඔච්චරයි ඇත්තටම අපිට මේ හැම සංධියකදීම අවිජ්ජාපච්ච සංඛාර කියන සංධියේ සංඛාරපච්ච විඥාන කියන සංධියේත් හැම තැනකදීම අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර වන්නේය. අවිද්‍යාව නැතිකල්ලි සංස්කාර නොවන්නේය. අවිද්‍යාව නිරුද්ධ වන කල්ලි සංස්කාර නිරුද්ධ වන්නේ කියලා ওই සමීකරණ දිගට යන්න පුළුවන්. ඉතින් ඒ කියන මූල ධර්මයක් අපිට වටහා ගන්න ගැඹුරු නම් නැත්නම් ඒක මේ තේරෙනවා මදි නම් ඊට පස්සේ අර 12 ආකාර අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන විඥාන නිසා නාම රූප ආදී වශයෙන් සෑම තැනකටම යොදනවා. ඒ සෑම තැනකට ධර්ම රචයකුත් තියෙනවා හැබැයි. වෙන විදිහට කියනවනම් ඒක තර්කයක් තියෙනවා ඒතර. ඒ සෑම පුරුකදී පුරුක ක්‍රම මේ ඔය අපි ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන කියලා රේඛීය ක්‍රමයක්. අවිද්‍යාවෙන් එකයි වෙන්න පුළුවන් සංස්කාර පමණයි කියලා. නමුත් පටිච්චසමුපාදයේදී හැම වෙලාවෙදී අවිද්‍යාව නිසා සංස්කාර පහළනවා සංස්කාර නිසා අවිද්‍යාව පහළ වෙනවමයි. සංකාරපච්චය විඥානං කියනකොට සංස්කාර නිසා විඥානේ පහළ වෙනවා නම් විඥානේ නැවත සංස්කාර ඇති කරනවාමයි. ඒ නිසා මේක පටිච්චසමුපාද කියනකොට ප්‍රත්‍යুৎපන්න වෙනවා. හේතුව ඵල වෙනවා ඵලයේ හේතු වෙනවා. ඉතින් එතෙන්ට යන්න නම් ওই තර්ක ශාස්ත්‍රය නැත්නම් රේඛීය ක්‍රම ලෞකික ඥාන සම්පූර්ණයෙන්ම ඉක්මවන්න වෙනවා. අනුගානේ తాවකාලිකව හෝ. මේකට හොඳම නිදර්ශනයක් අපිට දැන් ලැබිලා තියෙනවා. අපි අවුරුදු 200ක් විතර මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ පසුගිය කාලේ ලකෝම මේ තාක්ෂණික විප්ලවය, තොරතුරු තාක්ෂණයේ විප්ලවය සහ මේ තාක්ෂණයට හේතුව අපි කියන්නේ මේ විද්‍යානුකූල චින්තනය. විද්‍යානුකූල චින්තනයේදී ලොකු අභියෝගයක් ආවා ආගමානුකූල චින්තනයත් එක්ක. එනිසා විද්‍යානුකූල චින්තනය හිතාගත්ත තාර්කිකයි කියලා ආගමානුකූල චින්තනය හිතාගත්ත গুপ্তයි කියලා. scientific and mystic කියලා. ඉතින් මේකෙදී මේ ලෞකික ඥානෝට අපි කොච්චර කෑදරද කියනවනම් අපි කොච්චර මත් වෙනවද කියනවනම් කොච්චරක් ඒකේ ලෙල්ල ලෙව කාලා නතර වෙනවද කියනවනම් අවුරුදු 200ක මිනිසයා තන්නේ කර විද්‍යාවෙන් මුළු ලෝකේ ප්‍රශ්න ඔක්කොම විසඳනවායි කියන මේ මායාවේ ගමන් කරලා තියෙනවා. නමුත් විද්‍යාවෙන් එක පැත්තකුත් තියෙනවා හොඳක්. ඒ මොකද විද්‍යාවේ උසස්ම විද්‍යාඥයෝ කියන කට්ටිය දැන් දන්නවා විද්‍යාව නොමග ගිහිල්ලායි තියෙන්නේ. ඒක නොමගටමයි යොමු වෙලා තියෙන්නේ. කවදාකවත් ওই බලාපොරොත්තු වෙච්ච හොඳක් නෑ සුද්ධ නරකක් වෙලා තියෙන්නේ මානව ප්‍රජාව. සමහරලාට ඔය ඇත්තම ඇත්ත එක අකමැති වෙනවා ඇති මේවා කියනකොට. ඔය කාන්ත වර්ගයේ මූලික දාර්ශනිකයන්ගේ වටිනාකම ඇත්තෝ මේ සත්‍ය දෙකට කපලා ඒකෙන් විද්‍යානුකූල පැත්ත විද්‍යාවට බාර තියලා গুপ্ত පැත්ත පල්ලියට තියාගත්තා. ඒගොල්ලෝ ගම গুপ্ত පැත්ත ඕගොල්ලන්ට අයිති නෑ. গুপ্তයිට කිව්වා විද්‍යාව අයිති නෑ කියලා. ওই දෙක අතර සදාතනික සටනක් බටහිරේ සිද්ධ වෙනවා. ආසියාවේ ප්‍රශ්නයක් නෑ. මොකද ආසියාව විද්‍යාව ඔච්චර ලොකුට ගණන් ගන්නෙත් නෑ. ඔය গুপ্ত දේවල් ඔය කියන තරම් ඉක්මනින් විසිකරන්නෙත් නෑ. ඒ නිසා ඔය ආසියාවේ දිගටම අච්චාරු වැඩිය පැහි පැහි තමයි තිබ්බේ. මේගොල්ලෝ දෙක දෙපැත්තට සුද්ධ කරන්න ගිහිල්ලා අපිට ඉස්සරලා ගිහිල්ලා අපි තුන්වෙනි ලෝකෙට දැම්ම මේගොල්ලෝ පළවෙනි ලෝකෙට ආවා. ඇවිල්ලා කරගෙන කරගෙන කරගෙන යනකොට බල්ල වලිගය අල්ලන්න කරකිනවා වගේ වලිගෙට කිට්ටු වෙගෙන යනකොට කොන්දේ අමාරු වෙනවා. අයියෙන් කරගෙනවද තාකින තයියෙන් කරගෙනවා තොරතුරු තාකින තයියෙන් කරගෙනවා කරකෙන්න කරකෙන්න ආසහනයත් පරිසර දූෂණයත් චිත්ත දූෂණයත් කියන මේ තුන වේග වෙලා කොච්චරද කියනවනම් ඒක අද මොන්නම ජාත්‍යන්තර සංගමයකටවත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් බව විද්‍යානුකූලව ඔප්පු වෙලා හමාරයි. අපි කතා කරන්න ඕනේ. ඒකට ඒගොල්ලොම ඔප්පු කරලා පෙන්නනවා. නමුත් ඔය සාමාන්‍යයෙන් මේ ඉස්කෝලවල පන්තිල උගන්න මට්ටමේ නෙවෙයි උසස්ම විද්‍යාඥයෝ හොඳටම දන්නවා අවුරුදු 20ක 30ක ඉඳලා ඒගොල්ලෝ ප්‍රසිද්ධ ප්‍රකාශන කරනවා විද්‍යාව බාහිරාවර්ති ඒ නිසා කවදාක සත්‍ය දකින්න බෑ. කොටිම්ම කියනවනම් උපකරණයකින් තොරව දකින්න සත්‍ය ඒගොල්ලෝ ගණන් ගන්නෑ. ඒක නිසා යථාර්ථය කියන දේ විද්‍යාවට විද්‍යාව දකින්නේ නැවත නැවතත් පෙන්වන්න පුළුවන් ඕන තැනක පෙන්වන්න පුළුවන් සත්‍ය පමණයි. නමුත් ඊට සහත්පසින් වෙනස් කොච්චර මරන්න හැදුවත් ඔය গুপ্ত ස්වરૂපය හිතාගන්න බැරි පැත්තක් ලෝකේ තියෙන බව එදා ඉඳලම විද්‍යාව දැනගෙන හිටියා. ඇත්තට ආශ්‍යාකරයේ විශාල පිරිසක් ඒ গুপ্ত විද්‍ය গুপ্ত ධර්ම කරන අය මරලා දැම්මා. ඒගොල්ලෝ යද්දෙස්සු කියලා. මම කැත විදියට ම්ලේච්ඡ විදියට මරලා දැම්මා. ඒකල විද්‍යාවම රජ කරගෙන ගියා. ඒ කාලේ ඇත්තටම අපිත් ආශ්‍යාකරේ විතු අපිත් විද්‍යාවටම වැඳගෙන තමයි යන්නේ. තාමත් වැඳගෙන තමයි යන්නේ. නමුත් දැන් විද්‍යාව විසින්ම විද්‍යාව උපකලා තියෙනවා. අපි ඒකාන්තයෙන්ම කරෝලේ අන්ධකාරය අත ගන්න જાතිය. අපි බාහිරාවර්ති එකම හේතුව බාහිරාවර්ති. නමුත් ඒ වෙනකොට දැන් ඉන්සයිට් කියලා ඇතුළත බලන ක්‍රමයක්. ඉන්සයිට් මෙඩිටේෂන් කියලා මම දැන් මෙතන කියන තැන බලන්න ගිය නිසා අර විද්‍යාවෙන් කරපු අනුන්ගේ දේවල් අවශ්‍යන එක ඊයේ දේවල් අවශ්‍යන එක වෙන්න තියෙන දේවල් අවශ්‍යන එකට ලොකු විකල්පයක් ඇවිල්ලා තියෙනවා. දැන් මම දැන් මෙතන කියන එක ඒකාන්තයෙන්ම සුද්ධයට වැටෙන গুপ্ত පැත්තකට. ඒකේ තමයි පරමාර්ථයේ හිටින්නේ. සම්මුතියේ හිටින්නේ ඔය විද්‍යාව හොයන පැති නිසා ලෝකායත විෂයන් කියලා මේක අපිට සාසනය සඳහන් කරන ලෝකායත විෂයන් තමයි ඉස්කෝලේ ගියාම අපි ඉගෙන ගන්න විෂයන් ඒවා සේරම ලෝකායතයි මට අදාළ නැහැ මෙතෙන්ට අදාළ නැහැ දැනට අදාළ නැහැ ඒක ආර්ථිකයට අදාළයි දේශපාලනට අදාළයි සමාජික ධර්මවලට අදාළයි නමුත් අන්තිමට මට මම නැති වෙනවා හැබැයි ඒක කාට කාටවත් දැන් වෙලා තියෙන්නේ ඒ නිසා තමයි මේ ආසහනයක් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා තමයි අපි මේ ඉන්න පරිසරය අපි කෙලසන්නේ ඒ නිසා අපේ හිත අපිට හිතා ගන්න බැරි විදිහට කෙලසිලා තියෙන්නේ නමුත් මේ සුළු පිරිස් අර කියන විද්‍යාවත් හොයාගෙන තියෙනවා ඒගොල්ලෝ වලිග පාගගෙන ඉන්නේ කියලා එයාට දැන් හොයන්න පටන් ගන්න තියෙනවා මයින්ඩ් සයන්ස් කියලා එකක්. අර අයින් කරපු গুপ্ত පැත්ත තියෙන හිත හොයන්න පටන් ගන්න තියෙනවා. ඒකත් ඇත්තටම කියනවා විද්‍යාවේ තියෙන හොඳ අලුත් පැත්තක්. මොකද ඒගොල්ලෝ බාහිර අරන් තියෙනවා. අපි මේ නරක පැත්ත හොයලා හිටියේ නැත්නම් වැරදි පැත්ත ඔකව හිටියේ මේකෙන් සත්‍යයට ලං වෙන්න බෑ නිසා අපි අතාරපු දේ නැවත ගන්න ඕන කියලා ඒක අපි අගය කරන්න ඕන. ඒ අගය කිරීම නිසා මොකද වෙලා තියෙන්නේ අර සරුවචනාංශයේ විසින් ඉදිරිපත් කරපු මේ ඉන්සයිට් කියන මේ ඇතුළත බලන ක්‍රමය මම දැන් මෙතන බලන ක්‍රමයට පුදුම වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. ඒ වටිනාකම මොකද්ද දෙන ඉඩ අර කින සම්මුති සත්‍යයට කරදර නොකර ඒක එහෙමම තියෙද්දී ඒ සම්මුති සත්‍යය කියලා කියන්නේ ඵලයේ ඥාණය හේතුයේ ඥාණය කියන යමක් ඇතිවීමට මුල් වෙන කාරණාවට කාරණා සලකා බලන ඉඩ අවුරන්නේ නැතුව තියාගෙන හිටියා. ඵලයට එක දඟලන්න යන්නේ නැහැ. ඵලය ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඵලයේ සඳහා තියෙන උපක්‍රම සමීකරණ යතුරු එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පොඩ්ඩක් පමාවලා ඉඳලා කියන ඔය ඵලයට වැඩිය ගාක් වටිනෝ ඔක ඇති වෙච්ච හේතුව බලන එක අන්නේ හේතුව දැකගත්ත දවසේ තේරෙයි ඵලයේ අතගාලා කවදාකවත් ඵලක් නැහැ. ඔය හැමදාම සිදුවෙන දේවල් හේතු අත කාපු දවසේ ඔය ඵලය අත ගාලා පළුවක් තියාන පළුවක් විසි කරන දේ වෙනුවට ඔක්කොම අල්ල විසිකොල්ල දාන්න පුළුවන් තැනකට හිතපත් කරන්න පුළුවන්. ඒකටයි මේ පටිච්චසමුප්පාදය යොමු කරන්නේ. ඒකටයි මේ හේතුඵලේ ඥානය කියලා ඔය කාංකා විතරණය කියලා සඳහන් කරලා තියෙන්නේ. මේකට සරුවචනාංශ ඉදිරිපත් කරලා තියෙන හොඳ ලස්සන උපමා අනන්ත උපමා තියෙනවා. එකක් තමයි මේ සිංහ ගති සහ බලු ගති කියන දෙක. අපි ගලක් ගැහුවොත් බල්ලෙකුට ඒ බල්ලා ගල දිගේ දූවගෙන ගිහිල්ලා ගල හපලා හපලා හපලා ගලත් එක්ක රණ්ඩු කරනවා. එවිට බලු පුරුදු කරන්නේත් එහෙමයි. ඒකට කියනවා බලු ගතිය කියලා. නමුත් සිංහයකට ගලක් ගැහුවොත් ඌ කවදාකවත් වැටිච්ච තැන බලන්නේ ගල ආපු දිහා පොඩ්ඩක් බලනවා කොහෙන්ද එන්නේ කියලා. ඊට පස්සේ ගල ගහන මිනිහා අල්ලගන්නවා. ඊට පස්සේ තින් නඩු නැහැ. තීන්දුව වැඩි. ඒකට කියනවා සිංහ ක්‍රමය කියලා. ඒක අවලෝකන ක්‍රමයක්. ඒ ප්‍රශ්නේ ඇති වෙන මුලට හිත යොදනවා. ගල ඇඟට වැදුනත් ළඟට වැදුනත් ගල දිගේ යන්නේ නැහැ. නැවත මේ අවලෝකනය කරලා බලන්නේ ගල එන තැන. එන තැන දකගන්න ගලත් එක්ක රණ්ඩු නොකරන ගතියම සිංහයාට ඉඩක් කරන් දෙනවා. සිංහ ගතිය ඒකයි එන ගල් එන දිහා බැලුවට පස්සේ සිංහයාට ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ කවුරු වුණත් සිංහයාට ඉතින් ලොක්ෙක් නෙමෙයි. අනිත් වගේ තමයි අපේ හිතත් වන භාවනා කරන්නේ හිත් සතිමත් වෙන්නේ හිත් අප්‍රමාද වෙන්නේ හිත් කවදාකවත් මේ ඇති කරන ඵලයත් එක්ක නටන තාක්කල් අපිට චිත්තක්ෂණයක්වත් බුද්ධ විඳින්න හම් වෙන්නේ නැහැ මේකේ හේතුව හොයන්න. නිසා ඵලයට ප්‍රතික්‍රියා නොකිරීම ඵලයට සමග නොගැටීම තමයි අපි තල තුනකම කියන්නේ. ඒකට තමයි අපි කියන්නේ මෝරච්ච ගතිය කියලා. ඒකයි සාසනික සම්පත්තිය කියලා කියන්නේ. ඒකටයි පටිච්චසමුපාදය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හේතුඵලේ ඥාන. හේතුව දැකලා ඵලයේ දැකලා මැදි හේතුව දක්ගන්න එක තමයි යත යත යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායනෝ බ්‍රාහ්මනස්ස අතස්ස කාංකාවපේන්ති සබ්බා යත යතෝ යතෝ භජානාති හේතු ධම්මා යම් ආකාරයකට මේ සෑම දෙයක්ම සිදු වෙන්නේ හේතුවක් නිසායි කියලා දැනගෙන ඵලයත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව හේතුව දැක ගන්න ප්‍රමා වීම තමයි සරුවත් සරුවචනාචේ අමාරු නමුත් අපිට බාර දෙන කෘත්‍යය. පිටේ කෘත්‍යය තමයි අර විදිහට ඉදප්පච්චේතාව කියන තනි වචන නැත්නම් ීමස්මින් සති ඉදං හෝති ීමස්මින් අසති ඉදං නොහෝති ීමස නිරුද්ධ නිරෝධා ඉදං නිරුජ්ජති කියන පදේ විස්තර කළා දෙන්නේ. ඉතින් ඒ අනුව මෙන්න මේ කියන දෘෂ්ටි කෝණයෙන් ඕනේ අපි අවිද්‍යාව සංස්කාරයත් අතර තියෙන වෙනස්කම් දෙක දකින්න. ඒ දකින්නකොට මේ පොතේ ලියලා තියෙන නැත්නම් තර්කයට අහු වෙන තියෙන දේ පමණකින් නතර වෙනව නම් ඒක හොඳටම සාක්ෂියක් තමයි කියන්නේ ප්‍රතිසම්පාදේ තේරුම් ගන්නෑ. ඒ වගේම තමයි අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා නැවතත් අවිද්‍යාව ඇති කරනවා කියන මේ චක්‍රය කරකනවා දකින්නකොට ඕනම කෙනෙකුට නොවැටහීමක් තෝන්තු වීමක් වටහා ගැනීමේ දුෂ්කරකමක් ගැඹුරක් වැටහෙනවා. එහෙම නොවුනනම් ඒකත් හොඳ ලකුණක් තමයි පරිසම්පාදයේ තේරුම් ගන්නන්නේ. ඒකට මේ ළඟදී මේ බටහිර පැත්තෙන් ගත්ත නිදර්ශනයක් අරගෙන බැලුවොත් ඒගොල්ලෝ පෙන්ලා දීලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ ක්වොන්ටම් තියරි එක ඔය අයින්ස්ටයින් තුමා ඉදිරිපත් කරුවයි කියන ලෝකේ සම්මත වෙලා තියෙන තේරුම් ගන්න කියලා අපහසුකටපත් උනේ නැත්නම් ඒ මනුස්සයා කවදාකවත් ඒක තේරුම් අරගත්තේ නැති මිනිහෙක් කියන. තේරුම් ගන්න හදන හැම කෙනාටම අම්මතර අපහසුවක්පත් වෙනවා ක්වොන්ටම් තියරි එක. වක්කාරයක් වෙනවා. මේක ඇලර්ජික් වෙනවා. හිත මෙතෙක් හිතාන ගිය ක්‍රමයට සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම රාශියක් පිළිගන්න වෙනවා ක්වොන්ටම් තියරික තේරුම් ගන්න. ඒ නිසා ඒගොල්ලෝ සඳහන් කරනවා ක්වොන්ටම් තියරික තේරුණයි යම් කිසි කෙනෙක් කියලා කියනවා ඒක තදාතනික බොරුවක්. තේරුම් ගන්නකොට මට පහසුවක් ඇති අපහසුවක් ඇති උනායි කියලා යම් කිසි කෙනෙක් කියනවනේ ඒ මනුස්සයා ඕන්න ක්වොන්ටම් තියරික යන්තම් තේරුම් ගත්තා කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැවටික් තියරි එකත් ඒ තියරි එකත් කියන්නේ මේක සම්පූර්ණ අවුලක්. මොන්නම ක්‍රමයකටවත් ඒක සමීකරණයකට යට කරන්න බෑ කියන මූල ධර්මයේ තේරුම් ගන්න කිය අපහසුාවක් නොදැනුණා නම් ඒ කියන්නේ යාට තේරෙලා නෑ. ඒ වගේම තමයි මේ මරණාසන්න අත්ංගේ මේ near death experience කියන එකත් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්නකොට අපහසුාවක්පත් උනේ නැත්තම් ඒ කියන්නේ යා තේරුම් ගන්නෑ. අපහසුාවක් තියෙනවා නම් ඒ කියන්නේ මොකද්දෝ මනුෂයාට තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක ඉන්න. ඒ වගේම තමයි මේ පටිච්චසමුප්පාදයට තේරුණයි කියලා යම් කෙනෙකුට කියනවනම් ਸਰවඥාන්සේ ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කෙනෙක්ගේ ගැඹුරුමයි. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් ආර්ය ආර්යනාථනමක් විදියට ਸਰවඥාන්සේ වැඩ ඉන්න විහාරේ හැවනැල්ලේ. හොඳට බණ භාවනා කරනකොට ඒ ශාන්තිට මේ පටිච්චසමුපාදේ කවදාකවත් නැති විදිහට තේරුණා. තේරුණාට පස්සේ ඉතින් හැන්දෑවේ උපස්ථාන ගිය වෙලාවේදී වන්දනා කරලා ස්වාමීන් වහන්සේට මතක් කරනවා සාරවත්යන් වහන්සේට ස්වාමීන් වහන්සේ මට ආද භාවනා බොහෝම හොඳයි. මට හොඳට මේ මගේ සීල ගැන සතුටක් ඇති වුණා, සමාධියක් ඇති වුණා, මට ප්‍රඥාව පහළ වුණා. කොච්චර සත්‍යඥා පහළවද කියනවනම් මට කවදාකවත් නැති විදිහට පරිසම්පාදි බොහොම ලෙහෙසියට පහසුවට තේරුණා කියලා. ඒකට ආනන්ද සතුටඥ සඳහන් කරනවා ආනන්ද එහෙම කියන්න එපා. ඔක එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්චසමුප්පාදෝ ගම්බීරාව භාසෝ ආනන්ද ගම්බීරම පටිච්චසමුප්පාද ගැඹුරුමයි. වැටහීම අතින් ගැඹුරුමයි. ඒ කවදාකවත් කාටවත් කියන්න බෑ කියලා කියලා. ඊට සරුවතෙන් නංගන ආනන්ද ඔන්නෝගේ තියෙන පටලැවිල්ල නිසායි අපි මෙච්චර කාලයක් මේ පඹගාලේ පැටලි කරිය හිවලෙක් වාගේ වඩුගුරුල්ලගේ කූඩුවක් වාගේ බබුස්තන තරපරතුනා වගේ මේ සංසාරේ පටලයිලා හිටියේ ඒ නිසා ඒක එහෙම කාටවත් ලේසියෙන් තේරුණා කියලා කියන්න බෑ. ඒකෙන් අදහස් කරන්නේ මේක මේ ලෝකෝත්තර ධර්මයක් මේක පැත්තකට දාන්න කියලා. නමුත් මේ ධර්ම ගෞරවයෙන් අපි අහුම්කම් දෙනවා නම් මේක මේ තර්කයෙන් හෝ බණ ඇහිල්ලෙන් අංග සම්පූර්ණ වෙන එකක් නෙවෙයි භාවනාවෙන්ම මේක මේ පෙට්ටියක් හදලා පියනකින් වැහුවා වගේ සම්පූර්ණ කරන්න ඕන. නමුත් ඒක සඳහා මූලික මානසික සකස් කිරීමක් කරන්න තමයි මේ මූලික වචන නැත්නම් මේ කොටස් ටික මම මතක් කරන්න ලෑස්ති උනේ ඊට පස්සේ අපි අරගත්තොත් මේ අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙනවාය කියලා අපි මේ දන්න අවිද්‍යාව කිව්වත් අපේ ඉදිනදා විවහාරේ තියෙන වචනයක් නෙවෙයි සංස්කාර කියන වචනේ විවහාරේ තියෙන එකක් නෙවෙයි මේ පිටිස් නම් ඉතින් ওই පොත්පත් බලන නිසා මේ වචන වල හැපිලා ඇති දන්නව ඇති නිසා මේ අවිද්‍යාව කියලා අපේ සිංහලට අපි නගාගන්නේ නොදැනීම විද්‍යාවේ අනික් පැත්ත. අපි මීටරේ මේ මෑතකදී අපත්‍යච ලොකු ස්වාමීන් වහන්සේ ඒකට කිව්වා හොඳ ප්‍රකාශකයේ මොකද්ද ලංකාවේ අද විද්‍යා අධ්‍යාපනය බොහෝ ප්‍රසිද්ධයි. අනික සෑම විෂයකටම විද්‍යා අධ්‍යාපනයක් ලබා තියෙන ඒ ස්වාමීන් වහන්සේ ලබලා තිබුණේ නැහැ. නමුත් ඉතින් කියවලා බලලා පෙන්ලා කියනවා අද මේ කියන විද්‍යාවට ඉස්සර අපි පුංචි කාරණා කිව්වේ නවීන විද්‍යාව කියලා. දැන් ඒ නවීන කැල නැතුව විද්‍යාව කියලා හදාලා තියෙනවා. මේකෙන් මේ මිනිස්යාට කරන කරදර, මිනිස්යාට කරන අවඩ දිහා බලනකොට බුද්ධාගමේ හාමුදුර කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් මේ ඔක්කොම විද්‍යාවෙන් තියන්න පුළුවන් තනි වචෙන් තමයි අවිද්‍යාව කියන එක. ඒකෙන් සුද්ධ වශයෙන් වෙලා තින්නේ මිනිස්යා පටවිලා. විද්‍යාව දැනගන්න නම් ඔය අවිද්‍යාව පැත්තක තියලා මේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන තැන බුදුහාමුදුරුවෝ කියන දේ තේරුම් ගන්න ඕනේ. ඒතකොට බුදුහාමුදුරන්ගේ විද්‍යාවත් එක්ක බලනකොට ওই ලෝකයේ ඇති සේරම ශාස්ත්‍ර සේරම වැටෙන අවිද්‍යාවට. ඒ විදිහට බලනකොට මේ විද්‍යාව කියන නොදැනීම පිළිබඳව සූත්‍ර පිටකේ කියනකොට හුඟක් පොත් කියවන්න ඕනේ මේකේ මූල අර්ථය ගන්න. ඒකයි මම කිව්වේ අර මුලින්ම ඒක තේරුණායි කියලා හිතනවනම් පටලවිලා. ගැඹුරු බව තේරුම් ගන්න නැවත නැවත නැවත අවස කරනකොට බොහොම හිමීට ඔක ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ආන්නෙම තේරෙන්න පටන් අර ගන්නකොට මේ ඥානය දැනීම විද්‍යාව කියන එකේ අනිත් පැත්තේ අඥාන නොදැනීම අවිද්‍යාව ඔය තියෙන්නේ අඥාන ලක්ෂණා කියලා කියන්නේ දේවල් මේ නොදන්නා කම. මෙන්න මේ නොදන්නා කමට මේකත් අටුවාවෙම තියෙන වචනයක් හරි ලස්සන අර්ථකථනයක් බුරුමේදී ඒ ස්වාමීන් වහන්සේලා උගන්වනවා. මේ නොදැනීම පළු දෙකකට ක්‍රියාත්මක වෙන්නේ. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව නැත්නම් අපපටිපත්‍ය අවිජ්ජා අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා. අපපටිපත්‍ය අවිජ්ජා කියන සිංහල වචනය පාලි වචනේ සිංහල දාන්නේ සාමාන්‍ය නොදැනීම simple unknowing මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ පටලවා ගැනීම එහෙම නැත්නම් මේ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක. ඒ නිසා අවිද්‍යාවත් එක්ක වැඩ කරන්න ගියාම හුඟ දෙනෙක් සාමාන්‍ය නොදැනීම නැති කිරීම සඳහා දැනීම පහල කර ගන්න හුඟක් ධර්ම සම්භාරයක් එකතු කරන්න හදනවා. මේ ධර්ම සම්භාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න තණ්හාමාන දිට්ටි කියන තුනම වැඩි වෙන්න ඉඩ තියෙනවා. තණ්හා වැඩි වෙන්නේ කොහොමද? ඥානෙ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අනිකුත් වැඩ නතර කරලා පවා තව තවත් ඉගෙන ගන්න. ටික ටික ටික ටික ඉගෙන ගන්න ලොකු ආසාවක් පහළ වෙනවා. ඒ ඉගෙන ගන්න නැති කට්ටිය ඇවිල්ලා දොස් කිව්වත් ඒ අත්තර වෙන්නේ මේ නොදැනුවත්කම නිසා ඒගොල්ලෝ කියනවායි කියලා ඒ මේ ඉගෙනීම සම්බන්ධව ආසාව පහන එක අසාධාරණ දෙයක්වත් අධර්ම දෙයක්වත් නෙවෙයි. තෘෂ්ණා පාන මාන්නයක් පහල වෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැන ඔයගොල්ලෝ හොඳටම දන්නවා අංගිනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉතින් අංගෙන්න පටන් අර ගන්නවා සාමාන්‍ය මිනිස්සු බ්ලේච්චෝ විදිහට අපි විතරයි දන්නේ අපි ශිෂ්ටයි අපි ලොකුයි කියලා මාන්නයක් බහින වගේම දෘෂ්ටි පහළ වෙනවා මම මම අපේ අම්මලා තාත්තලාට වැඩි ඉහළ තැනක ඉන්නේ මට උගන්වපු ගුරුවරුන්ටත් වැඩි ඉහළ තැනක ඉන්නේ නිසා මම දවසින් දවස දවසින් දවස උතුම් තැනටපත් වෙනවා කියලා මම ආයනේ පිළිබඳ මම පිළිබඳව ලොකු අදහස් පහළ වෙන්න පටන් ඒක සාමාන්‍ය මෝඩයාගෙත් නැතුව නෙවෙයි නමුත් ওই ඥාණය කියනවායි කියන කට්ටියක බොහොම බර වැඩි ඒක නිසා දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න මිස්කන්සෙප්ෂන් කියන මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නොදැන වැඩෙනවා. මේක පිළිබඳ කිසි කෙනෙක් ගුරුවරු ගන්නට දන්නේ නැහැ, දෙමාපියෝ ගන්නට දන්නේ නැහැ, ශාස්ත්‍රවරු මේ මේ පන්සල් වල ඉන්න කට්ටිය උගන්නන්න දන්නේ නැහැ. මොකද ඒ ඉගෙන ගැනීම වැඩි වෙනකොට තණ්හාමාන දිට්ටි වැඩි වෙනවා කියන එක දැනගත්තත් නොදැනගත්තත් ඒක තාම අතගාපු නැති පැත්තක් අපේ ජීවිතේ. නැත්නම් ඒක විශාල අකුසල් ප්‍රමාණයක් ඇති කරනවා. ප්‍රපංච ධර්ම රාශියක් ඇති කරනවා ඉගෙනීම වැඩි වෙන්න වැඩි නිසා ඉගෙනීම වැඩි වෙනවත් එක්කම අපි නිර්හංකාර වෙන්න තණ්හා කරන්නේ නැතුව මාන කරන්නේ නැතුව දෘෂ්ටි කරන්නේ නැතුව ඉන්නවයි කියන එක මොන ක්‍රමයෙන්ද අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන එක විශාල ප්‍රශ්නයක් මොකද ඉගෙන ගත්ත නමුත් එහි තියෙන අවාසිදායක පැත්ත මිච්ඡාපටිපත්ති පැත්ත තේරුම් ගත්ත සුළු පිරිසක් අද සමාජයේ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඉගෙනගෙන ඉගෙනගෙන ඉහළට යන්න යන්න නිහතමානී වෙන්නේ කොහොමද? තෘෂ්ණාව නැති කරගන්නේ කොහොමද? මානෙ නැති කරගන්නේ කොහොමද? මමයිනේ නැති කරගන්නේ කොහොමද කියන එක ඒකට හරියටම උපකරණයක් නෑ. එහෙම නොවුනා නම් සුළු පිටක්වත් මේක නොසිතුවා නම් අපිට හිතන්න තිබුණා දැනුම කියන එක අනිවාර්ය නරක දෙයක් කියලා. ඇත්තටම නරක නෑ. නමුත් දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නිහතමානී වෙලා ඒ වගේම නිර්හංකාර වෙලා මම මාගේ ගති නැති කරන්න නම් හැම වෙලාවකටම මේ සතිය ඉදිරිපත් කරගෙන බලන්න එළඹ සිටි සිහිය ඒ පුදුම විදියට ඒ නිර්හංකාර ගති ඇති කරනවා මොකද ඒකේ තියෙන unassuming කියලා ඒ මමය මාගේ කියලා නම්බු නොගන්න ගතියක් සතියේ තියෙනවා. ඒක මාන්නයකට ගන්නෙ නෑ. ඒක නම්බුකාරයකට ගන්න යන්නේ මහානක්කාරකමකට ගන්නේ නැහැ. ඒකෙන් ආඩම්බර වෙන්න යන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සතිය වන්නකොට ආඩම්බරයට ගන්නව නම් සතිය කියන්නේ සෑහෙන සතිය පිළිබඳව අර්ථකතනෙ ලොකු අඩුපාඩුකම් වෙලා තියෙනවා. ඒක නිසා මේ අවිද්‍යාව කියන එකටත් සතියේ යම් ප්‍රමාණයකට බේත් ඒකේ සතියෙන් විශේෂයෙන්ම කරන්නේ මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවට බෙහෙත් දෙනවා. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියනට අපි ටිකක් ගැඹුරට බැස්සොත් අපි මේ ලෝකේ යමක් විහා දකින්නකොට යමක් අහනකොට ගඳ විඳිනකොට රස විඳිනකොට ස්පර්ශ කරනකොට අපි ඒ දැකපු දේ කලින් දැකපු එකක් නම් අනිවාර්යයෙන්ම අර දකින්න රූපේට අපේ පරණ මතකය අපි ප්‍රක්ෂේපණය කරනවා ඉබේම සිදුවෙන දෙයක්. ඒ දකපු දේ වෛර ස්වරූපෙන් තේරුම් ගන්න හිටියනම් දකින්නකොටම අපි අනේ මුස්පේන්තුවක් දැක්කේ නොදකින්න පතන් කියන හැඟීම අනිවාර්යයෙන්ම අර රූපයට අපේ හිතෙන් ප්‍රක්ෂේපණය වෙනවා. දකපු දේ ප්‍රියමනාප අපිට හිත ප්‍රිය දෙයක් නම් අනේ තව දකින්න හම්බුනා මේක ලොකු කරලා තියාගන්න නැත්නම් ළඟට ගන්න නැත්නම් බදා ගන්න නැත්නම් කියලා ඒක මතින් ඒකට අර පරණ තිබුණු ප්‍රිය මතකය අපි ප්‍රක්ෂේපණය කරනවා ඊට පස්සේ අපි දකින්නේ අපි කරපු ප්‍රක්ෂේපණය මිස යථාර්ථය නෙවෙයි. ඒක නිසා අපි කියනවා සිංහලේ පවා හිත ගිය තැන ආදර රජ මාලිගාව දෑදී කියලා Tamanට පෙනුනා නම් ඒක හිතප්‍රිය විදියට කවුරු කොහොම කියවක්වත් අපි ඒකේ අප්‍රිය ගතියක් නරක පැත්තක් දකින්නේ නැහැ. ඉතින් රූපයක් බලනකොට අපි බලන්නේ අපිට ඕනේ දේ. ඉස්ලාම් රූපයක් දකින්න බවට හිත යන්න මොකක් හරි මේ මොකද්ද කියන්නේ. ඒකට කියනවා මේ වර්ණ රූපයක් හේතු වෙනවා. ඒක නෑ කියන්නේ. නමුත් මේ වර්ණ රූපේ නෙවෙයි අපි දකින්නේ අපි හදාගත්ත රූපයක්. ඒ වගේම සද්දයක් එනකොටම අපි ඒක විනිශ්චය කරලා ඊට පස්සේ අපිට ඒක ඇහෙන්නේ ඒ සද්දේ අපිට ඕනේ දේ තමයි. ඒක නිසා what you see that you are. wherever you go there you are කියන එක දැන් අර විශේෂයෙන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල හොඳට පෙන්ලා දෙනවා ඔබට ඕනේ දේ තමයි ඔබ දකින්න කියන එක ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි යමක් නොදැනීම නිසා නොදැකීම නිසා රට රාජ්‍යවල ගිහිල්ලා පොත්පත් කියවලා බහුසුත නොවිනීම නිසා අපි ළඟ යම් අවිද්‍යාවක් තියෙනවා නොදැනුවත් මේකට කියනවා සිම්පල් අන්නෝවින් කියලා නැත්නම් අවි අපපටිපත්‍ය අවිද්‍යාව. නමුත් ඒ මතු මත තියෙන මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන එක ඊ타මත්ම භයානක පිළිකාවක්. අපි දකින සෑම දෙයකටම අපි ප්‍රක්ෂේපණයක් කරනවා. ප්‍රොජෙක්ෂන් එකක් කරනවා. අන්නේ ප්‍රොජෙක්ෂන් එක තමයි අපි ඊට පස්සේ දකින්නේ. මෙන්න මේ ප්‍රොජෙක්ෂන් එක කරන්නේ සත්‍ය වසාලන එකයි ඇත්ත දකින්න දෙන්න අපිට ඕන දේ අපි දකිනවා එහෙම දැකපු ගමන් ඒ අනිවාර්ය මේ දකින්න දේ හොඳය නරකය සාධාරණේ අසාධාරණේ ධාර්මිකේ අසාධාර්මිකේ කියන ඒක පිළිබඳව විනිශ්චයක් ඒක පිළිබඳව වර්ණ ගැන්විලක් අනිවාර්යයෙන්ම අපේ හිතේ සිදු වෙනවා. සිදු වෙච්ච ගමන් හොඳ දේ එකතු කරගන්නත් නරක දේ දුරින් දුරුවන් කරන්නත් අපි අනිවාර්යයෙන්ම පෙළඹෙනකොට තමයි අපි සංස්කාර කරනවා කියලා කියන්නේ. සංස්කරණය කරනවා කියලක අපි දකින්න දේවල් වලින් හොඳ දේවල් ලං කරගන්න උත්සාහ කරනවා. ලොකු කරලා තියාගන්න හදනවා, එකතු කරන්න හදනවා. ඒත් එක්කම යටපැත්තෙන් යනවා නරක දේවල් නොදකින්න ඔබතන් කියලා විනාශ කරන්න, නාස්ති කරන්න මේ මරලා දාන්නත් උත්සාහයක් තියෙනවා. නමුත් මේ දෙකම ඇත්ත ඇති හැටියට නොදැනීම නිසා තාපත්තකින් කියනවනම් මෙච්චර වූ දුක්ජනක දේ සැප වශයෙන් දැකපු නිසා සැප කොටස් එකතු කරන්ට ඇතුළතින් ඉබේම අපි ළඟේ යාන්ත්‍රණයක් වැඩ පටන් ගන්නවා මොකද නරක දුරු කරලා ඇතුළ ඇති කරගන්න. නමුත් මේ වස්තුවට හොඳ නරක දෙක සැප සැප දුක් දෙක ප්‍රක්ෂේපණය කරලා තියෙන බලපු මිනිස්සයාමයි. ඒක ලියලා එකෙන් කොටහක් කියාගන්න හදන කොටහක් අයින් කරන්න හදන. එතකොට අපි ඒක සංස්කරණය කරනවායි කියනවා. අපි ඒකට ඇඟිලි ගැසීම් කරනවායි කියලා කියනවා. විනිශ්චය කරනවා වෙනවා. විනිශ්චය කරුවට පස්සේ හොඳ දේවල් එකතු කරගත්ත දේවල් දිගින් දිගට දිගින් දිගට තණ්හා මාන දිච්ච වශයෙන් තවදුරටත් චක්‍රයක් කරකැවෙන නිසා දෙයක් දිහා බලලා බැලූ පමණින් විනිශ්චයකට පල් නොවි නැවත නැවතත් ඒ බැලීමටයි විපස්සනා කියලා කියන්නේ. විශේෂ පස්සනාවක් කියලා කියන්නේ දැකපු දේ දැන් දැක්ක ඇති කියලා කවදාකවත් විනිශ්චයකට එන්නේ නැහැ. ඒක නැවත නැවතත් බලනවා විවෘත මනසින්. පිරිච්ච මනසකින්. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අපි ගත්තොත් ආනාපාන සති භාවනාවේ ආනාපාන සති භාවනාවේ පැය ගණන් දවස් ගණන් භාවනා කරත් අපි තාම ආනාපාන සතිය බැලිය යුතු දැකිය යුතු පැතිකඩ 11ක් තියෙනවා 11 දැකලා නැහැ. ඒ 11 දකින්නකම් ආනාපානෙ දැක්කයි කියලා සරුවචනංශ බාර ගන්නෑ. සරුවචනංශ සඳහන් කරනවා ඕනම වස්තුවක් ඇහිීමක් දැකීමක් ගන්ධ සුවඳ බැලීමක් රස බැලීමක් පහස බැලීමක් හිතී හිතවිල්ල ඒ හැම වස්තුවකටම ඉන්දිය ගෝචර සෑම වස්තුවකටම 11 පැත්තක් තියෙනවා. ඒ 11 පැත්තම දකින්නතාක් අපිට ඒ වස්තුව පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් නැහැ. නමුත් අඩුවෙන් දැක්පැත්ත තමයි වැඩියෙන් විනිශ්චය කරන්නේ. හොඳට දැකපේකන විනිශ්චයක් ඕන කරන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් වෙලා ගනිමු මොකද්ද මේ අපි කියන මේ ආනාපාන සති භාවනාවේ 11 පැතිකඩ දකින්නයි කියලා කියන්නේ මොකද්ද? උංගා සූත්‍රවල සඳහන් වෙනවා මට නම් මතක නැහැ සූත්‍ර වශයෙන් ඒකෙදී සරුවචන සඳහන් කරන ඕනම දෙයක අතීත අනාගත පච්චුප්පන්න කියලා පැතිකඩ තුනක් තියෙනවා. කාලමාන තුනක් තියෙනවා. ඊට පස්සේ ගොරෝසු සුඛුම කියලා. ගොරෝසු සාසියුම් කියලා පැතිකඩ දෙකක් තියෙනවා. ඉතින් ප්‍රිය සහ අප්‍රිය කියලා හීන ප්‍රනීත කියලා පැති දෙකක් තියෙනවා. ඒ වගේම দূරේ සන්තිකය කියලා මේ ලං වෙලා පේන වෙලාවල් තියෙනවා ඈත් වෙලා පේන වෙලාවල් තියෙනවා දෙකක් තියෙනවා. ආයෙ දෙන අජත්ත බහිද්දා වශයෙන් මේක මම මාගේ ඇතුළත ආධ්‍යාත්මික කියලා එහෙම නැත්නම් මේක බාහිරයි මගේ නෙවෙයි මටයි ඉති නෑ කියලා බාහිරේ තියෙන පැතිකඩ තියෙන. ඔන්න 11 කට පැතිකඩ දකින්නකන් අපි හිතාන ඉන්නවා අපි තානාපාන සති භාවනා කාර්යෝ කියලා. නමුත් අපි සමහර විටක 150ක්වත් තව දැකලා නැහැ. ඇයි මේ 150ක්වත් දැකලා නැහැ කියලා මගේ ප්‍රසිද්ධ දේශනවල කියන්නේ අපි ආනාපානේ දැක්කයි කියලා බාරගන්නේ වර්තමාන වශයෙන් ආනාපානේ තියෙනකොට පමණයි. අතීත වශයෙන් සහ අනාගත වශයෙන් තියෙනකොට අපි හිතනවා භාවනා වැරදිලා මේ නැගිටලා යනවා යන්නේ. ඒ නිසා තුනේ එකයි අපි බාරගන්නේ අනිත් දෙකම අපි ප්‍රතික්ෂේප කරනවා. සමහරට ඒක ඒ වෙලාවේ අපිට පෙන්වන්න හදනවා මෙතෙක් නොදකපු පැත්තක්. නමුත් අපි බාරගන්න ලෑස්ති නැහැ. මොකද අපේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියනවා වර්ධව ගත්තේ නැහැ ආනාපාන කියනවා මේ දැන් අස්පනා අපිට පේන්න ඕන. එහෙම නැතුව පේනවනම් ඒව গুপ্ত දේවල් ඒව බාර ගන්න බෑ කියලා. එනිසා අපිට මෙතෙක් කල නොපත් පත්‍විච්ච නැති ආනාපානයේ පැතිකඩ ඉතුරු දෙක දැක ගැනීම අපි විසීම වලකාලන. මේ අපි මේ භාවනා ඉගෙන ගන්න මේ සතිපට්ඨාන ඉගෙන ගන්න මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්න අන්න එහෙම ඒ වලකින පැති වලකන පැති අපි විහිම්ම වලක ගන්න පැති නතර කරලා ඒකට ස්වභාවයෙන් ඒ කට්ටියගේ රංගපෑම කරන්න දෙන්න කරපු දාසිය තමන්ගේ ජී භාවනා පිරිච්ච ගතියක් එනවා. එදාට තේරෙයි අනේ කොච්චර කල් සංසාරේ අපි මේවා දැකලා ඇද්ද මේවා ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරමින් සෝවාන් වෙන්නේ කොහොමද කියලා අහනවා. ධ්‍යාන ලබන්නේ කොහොමද කියලා අහනවා. කොහොම නිරාමිෂ ප්‍රීතිය කියලා අහනවා. ඒක එකක්වත් වෙන්නේ නැහැ අර අපි විහිං වලකාලන පැති අරගන්න. එනිසා අපි අපි පොඩ්ඩක් පස්සේ විවේකේ බලමු මොකද්ද මේ අතීත ක්‍රමය මොකද්ද අනාගත ක්‍රමය කියලා. මොකද වර්තමාන ක්‍රමය විතරයි අපි සතුටින් අන්දේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ආනාපානි ඕලාරික සුකුම කියන පැති දෙකෙන් ඊටාම ගොරෝසු ඇති වෙනවා ආස්වාස අවස්ථාව ප්‍රස්වාස අවස්ථාව හොඳට පේන ගොරෝසු වෙලා අපි සතුටින් බාර ගන්න. ආනාපානි ගෙවිලා ගෙවිලා සියුම් වෙලා යනකොට අපි හිත නරක කරගන්න. ධානා බණ බලනක දැන් පේන්නේ නැහැ. ඉතින් මම මොකද කරන්න ඕනේ කියලා සැක පහල කරනවා. පරියන්කෙන් නැගිටලා යනවා. කවදාකවත් ආනපන සිවුම් වෙනකොට ඒක ඉවසීමෙන් යුක්තව බලන්නලා පුරුදු නැහැ. නිසා ඒ දෙකෙම 150යි අපි පිළිගන්නේ. ඇත්ත කියලා අනිත් එක හිතින් ප්‍රතික්ෂේප කරනවා. ආනපන ස්වභාවයෙන් සිවුම් වෙනකොට අපි හිත නතර කරගන්නවා. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා. අපි හිතාන ඉන්න ආනපාන ආනපන ගොරෝසුම තියෙනවා. ඒ වගේම හීන ප්‍රනීත කියන එකෙන් ආනාපාන එනකොට අනේ මගේ භාවනාව හොඳයි සපයි කියලා හිතන හිතවිල්ල විතරයි අපි දන්නේ. සමහරවිට ආනාපාන පේන නොද්දකින් උපතන් නොදොමකින් කියන පැත්තකින්. හරීම කම්මැලි කරනවා. හරි බය එලවනවා. හරිම නීරස කරනවා. ආනාපානෙ තියෙනවා. ඒකට අපි කියනවා මේ සතිය නෙවෙයි මේක නෙවෙයි සමාධිය කියලා අර ආනාපාන ප්‍රතික්ෂේප කරනවා. ඒ හීන පැත්ත දකින්න කැමති නැහැ. ආනාපානේ නුරුස්නා ගතියෙන් දකින්න කැමති නැහැ. ඊ වාගේ තියෙන පැත්තක් দূරේ සන්තිකය කියලා සමහරලාට හොඳට දැන් නාසිකාග්‍රේනේ අපි විචු පටන් ගන්නවා කියලා හිතමු. නාසිකාග්‍රේ ළඟ පෙනෙමින් පවතිනකොට හොඳට ආනාපානේ බලන්න. සමහරලාට පේනවා ගව් ගණන් ඈතක වගේ ආනාපානේ කොහෙදෝ තික් තියෙනවා. කෙරෙනවා. යලාවට පේනවා. නමුත් අපේ හිත සැකකයි. අපේ හිත ප්‍රශ්න කරනවා මේක වෙන්න බෑ මේම කොහොමද ආනාපානෙ තියෙන්නේ මේ මයි ළඟ තියෙනවනම් මේ ළඟම තියෙන්න එපායි කියලා අර দূර ප්‍රදේශයේ ප්‍රතික්ෂේප කරනවා සමහරලාට අජ්ජත් බහිද්දා දෙකේ මේ පාදාන්තයෙන් උඩ කේසාන්තයෙන් යට හැම පිරිකෙව් කරගෙන ඇති සීමා කරගෙන ඇති කොටසට අපි අජ්ජත් කියලා කියන ඇතුළත මට ආනාපාන හොඳට ඇතුළත හිම පේනවා සමහරලාට මේ මීටරයක් දෙකක් ඉස්සරහ නැත්තම් අඟල් ගානක් ඉස්සරහ පිට සිදු වෙනා වගේ පේනවා හොඳට දන්නවා ඉතින් එනකම්ම සතියෙන් තමයි ආවේ. නමුත් අපි මේව හුරු නැති නිසා, දන්නේ නැති නිසා පටලවිලයි කියලා වළක්වනවා. එතකොට අතීත ක්‍රමයේ අපි වළක්වනවා, අනාගත ක්‍රමයේ වළක්වනවා, හීන ක්‍රමයේ වළක්වනවා, බාහිර ක්‍රමයේ වළක්වනවා, দূරේ ක්‍රමයේ වළක්වනවා. මේ විදිහට බලනකොට 11න් 6ක්ම අපි ඕනකමෙන් කපහරි. පහයි වාරගන්නේ ආනාපානෙ. ඉතින් අපි හිතන්න අපේ දැනුම 100 100ක් කවද දෙන්නේ කියලා. ඒ නිසා 105ක් 105ක් නෙවෙයි 11න් 5ක් අපිට කියන්න පුළුවන් අපපටිපත්‍ය විද්‍යාව. තාම කරලා දාන්නේ නැහැ. හුඟක් කල් කරනකොට ඒක නම් හදාගන්න පුළුවන්. නමුත් 11න් 6ක්ම මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව නිසා අපි ප්‍රතික්ෂේප කරනවා. කමඨං සුද්ධ කරන්න කියම කවදාකවත් කියන්නේ අනන්තවත් කියනවා Taman දකින්නේ දකින්න විදියට කියන්න පූර්ව නිගමන අනුව විනිශ්චය කරන්න එපා. අඩු ගන්න කියනවනම් ගුරුවරයාට හොඳට කියලා දෙන්න උනම් ඕක ආනාපාන ඉතාම වැදගත් අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාව දකින්න ඕනේ. ඒකට සාදර වෙන්න ඕනේ. මේක ප්‍රතික්ෂේප කරන්න එපා. මේ වෙලාවෙන් පරියන්කේ නැගිටින්න එපා. කොහොම හරි කරගන්න කියලා කියලා දෙතයි. නමුත් කිසි කෙනෙක් පෘථග්ජනියෝ නැත්නම් භාවනා පිළිබඳව මූලික හැකියාව නැත්නම් ඒ වාර්තා කරන්නවත් දන්නේ නැහැ. ඒක ඇත්තට ගුරුවරයාගෙත් වැරද්ද. ගුරුවරු මේ බණට කියලා දෙන්න ඕනේ ධර්ම සාකච්ඡාදී කියලා දෙන්න ඕනේ ආනාපානයේ ශිෂ්‍යයා කැමති වෙන යෝගාවචර කැමතින පැත්ත විතරක් නෙවෙයි ඒකෙන් ඔය අවිද්‍යාව සම්පූර්ණයෙන් කපන්න බෑ යෝගාවචරයා සහජයෙන්ම ප්‍රතික්ෂේප කරන ප්‍රතිවගක් තියෙනවා. නමුත් ගුරුවරයා දන්නවා ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටසක්. සර්වචනාංශයෙන් දන්නවා ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටසක්. ඒක නිසා අපි වෙලාව හමාර වෙන නිසා පොඩි නිදර්ශන දෙක තුනක් ගනිමු කොහොමද ආනාපානේ නීරස වෙන්නේ කියලා. නැත්නම් නීරසේ ආනාපානේ වටිනාකම කොහොමද දකින්නේ කියලා. අපි හිතමු අපි වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට කයට හිත යොදලා හොඳට කය පట్టල කරගෙන නානාපාණ්ඩ හිත දාගෙන ඉන්නවා. ඉතින් මුල්ම ස්වරූපේ විතිකක් වෙලා යනකම් කිසි බාධාවකින්තර වේදනා හිතිලි සද්ද නැතුව හොඳට ආනාපානෙ පේන. ඉතින් ඒක අපිට සතුටක් ඇති වෙනවා. අනේ මං කල්ලාතු භාවනා කරපු නිසානේ අද මේ මේ මට වෙලා තිබුණ නිසානේ කියලා සතුටක් ඇති වෙනවා. ඔහොම සතුටක් ඇති වෙගෙන ටික වෙලා කරනකොට ඔන්න හිතවිල්ලක් එනවා. ඔන්න තරහය. ඔන්න තරහන මෙච්චර ලස්සන තියෙද්දි මම මොනවා හරි ඒ හිතවිල්ල ඇතුනේ අසවලාගේ දෝෂේ නිසායි අසවල් දේ නිසායි කියලා ඒක ඇති කරපේකනට තරහ වෙනවා. නමුත් හිතවිල ගියයි කියමු. ආයෙසරක් ආනාපානට එනවා. ආයෙ ටිකක් යනකොට ඔන්න සද්දයක් ඇහෙනවා. තාම හිතේ වීර්ය ශක්තිය නිසා ওই සද්දේ තියෙද්දි ඒක යනකම් ඉඳලා ආනාපානට එන්න පුළුවන්. සමහරට පුංචි වේදනා ඉඳගත් අලුත් පිට එනවා. කමන්නේ යන්න පුළුවන්. ඔහොම යනකොට යනකොට යනකොට මොකද වෙන්නේ? අර එකවරකට ඇවිල්ලා ගියේ හිතවිල්ල වෙනකොට හිතවිලි ධාරා එන්න පටන් ගන්නවා. ඒකට කියන චේන් තෝට්ස් කියලා එකින් එකින් එකින් හිතවිලි එන පටන් ගන්නවා. අර අතනින් මෙතනින් ආපු වේදනා දිගින් දිගට එන්න පටන් ගන්නවා. ශබ්ද කරදර වැඩි වෙනා වගේ පේනවා. ඉතින් එතකොට යෝගාවචරය අර ගූලගණ්ඩික ජාතා මේ ආදිවාසී මුංජ බබ්බච ජාතා ගැන දිටිම් පටලවා ගන්න. පැටලෙනවා. මොකද හේතුව ආනාපානට වැඩිය බාධක එන්න පටන් ගන්නවා. හැබැයි මෙතනදී ඥානවන්ත යෝගාවචරය කල්පනා කරන්න තියෙන්නේ මේ බාධක තිබුණත් ආනාපානෙ තියෙනවනේ මම කාටද ඡන්ද දෙන්න ඕන මම මේ බාධක නිසා හිත තලා ගන්න එකද කරන්න ඕන නැත්නම් මේ බාධක තියේද්දිත් පේන ආනාපානෙ සරණ ගියොත් ආනාපානියම පිහිට වුණොත් අපිට අර බාධක වෙනුවට බාධක වලින් එන කරදර අඩු කරගෙන ආනාපාන දිහාට හිත දාන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා ඒ වෙලාවේදී යෝගාවචර පේන්නේ ආනාපානේ හීනයි. ආනාපානේ කරදරකාරී. ආනාපානේ දැන් ගෙවෙමින් පවතින නැතිවීමෙන් පවතින වේදනා සද්ද හිතවිලි වැඩෙමින් පවතිනවා කියලා ඒක ගොරෝසුට වැටෙනවා හොඳට වැටෙනවා. ඒ නිසා යෝගාවචර එක්කෝ අර පිටින් එන සද්ද වේදනා හිතවිලිත් එක රණ්ඩු කරගෙන හිත අවශ්‍ය ගන්න. එහෙම නැත්තම් ඒ වෙනකොට තුනී වෙලා බල බින්දිලා වගේ දඟලන ආනාපානිය නොසලකා හරිනවා. තාමත් සිවුන් තරක් මම මේ විස්තර කරන්නේ මෙන්න මේක මේ විදියට දැකගෙන මෙන්න මේක තමයි මේ සරුවචනන්සේ සඳහන් කරුවේ ආනාපානෙ එපා වෙන තැනක් නැත්තම් අල්ලගන්න බැරි වෙන තැනක් අපහසු තැනක් එනවා ඒකත් භාවනාවේ වැදගත් දෙයක් දැකිය යුතු දෙයක් අවදියෙන් බැලිය යුතු පැත්තක් කියලා දැනගත්තොත් කවදා හෝ යම් වෙලාවක යෝගාවචරිතුත් වේදනාවක් තිබුණා සද්ද තිබුණා තීතිවිලි තිබුණා ආනාපානේ සියුමුණත් මම ශක්ති ප්‍රමාණින් වේදනා සිද්ධ වේ සිතවිලි හද්ද අමතක කරලා යටපත් කළ ආනාපානෙ මෙල්ලෙන්න බලනවා. කංගී ගහගෙන යන මිනිහ පිටුරු ගහෙත් එල්ලෙනවා වගේ ගෙවෙමින් පවතින ආ වූ ආනාපානෙත් එල්ලෙන්න ඕනේ කියලා බැලුවොත් භාවනාව සම්පූර්ණ වෙනසක් ඇති වෙනවා. යෝගාවචරයේ අගේ ආඩම්බරවල ලොකු වෙනසක් ඇති වෙනවා. ආනාපානෙ දුර්වල වුණත්, හීන වුණත්, ප්‍රිය නැති වුණත් ඒකට හිත යතුවොත් ඒකට ගෞරව කෙරුවොත් ඒකට සාදර වුණොත් අර හිතවිලි වේදනා සද්ද ක්‍රමයෙන් දුරස් වෙලා ආයසර කනපාඩ මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕක මම බහුවේ දවසවල සුබදාරාමෙන් ගියාට පස්සේ විස්තර කෙරුවා ටිකක් මේ hina වෙන්න පුළුවන් තාලෙට. ඒ මොකද ආනාපානේ අනිකුත් හිතවිලි වේදනා සද්දත් එක්ක රණ්ඩු කරලා සටන් බිම අපට හොඳට පේනවා දැන්. මම එතකොට හුදු නිදර්ශනයක් නිකන් නිරීක්ෂකෙක් පමණයි ආනාපානට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ හිතවිල්ලක් කියන. වේදනාවක් කියන. සද්ද එනවා. දැන් වේදනාව හිතවිලි සද්ද හොඳටම ප්‍රබල වෙලා බලවත් වෙලා ආනාපානෙ මුළු ගැන්වෙනවා. එතකොට මම ස්වාධීන නිරීක්ෂකෙක් විදිහට විපස්සකෙක් විදිහට මම ඡන්දෙ දෙන්න ඕනේ බලවත් ඡන්ද ගොරෝසුට වැඩ කරන හිතවිලි වේදනා සද්ද දිහාවටද නැත්නම් අර ගෙවෙමින් තුනී වෙමින් පවතින ආනාපානද කියලා බැලුවොත් මේ ආනාපානයේ හීන පැත්ත අවබෝධ කරගන්න ඕන යෝගාවචරය නම් අනිවාර්යයෙන් මේක වැදගත් භාවනාවක් මේක අනිවාර්යයෙන් මුණ දෙන්න වෙන වෙලාවක් මෙතනදි මම වැඩි ඡන්දයක් වැඩි කැමැත්තක් දීත්තේ ආනාපානෙටයි කියලා පීඩාවටපත් වෙලා තියෙන ආනාපානෙට අපි සාදර වුණොත් ගරු කරොත් ආනාපානේ ලස්සනට hina වෙන්න පටන් ගන්නවා. පුදුම විදියට පණක් ලබනවා ඒ වෙලාවේ. ලැබුවොත් ආනාපාන සටනේ දිනන්ටත් ඉඳ තියෙනවා දිනක දවසේ තමන්න තේරෙනවා මෙතෙක්කල් පැනපු නැති නොගිය කඩයිමක් පැනනයි කිය. මෙනි මෙතනදී යෝගාවචරයා කලින් කරපු භාවනාවල වෙච්චි වැරදි මේ වෙලාවේදී මේ අහපු බණි එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරපේක වටිනාකම තේරුම් අරගෙන හරියට ආනාපානෙටම පණ දීගෙන කටයුතු කරන්න වුණොත් ඒ යෝගාවචරය හරියට සතම් බිමක තමන් ජාතිය වෙනුවෙන් සටන් කරන යුද සෙබලෙකුට තමන්ගේ ගෙදර ඉඳගෙන ආශිර්වාද කරනවා වගේ. ඒ යුද සෙබල දන්න සටන් බවට එන්න බැරිමත් මගේ රටවැස්සෝ මට මං වෙනුවෙන් මේ වෙලාව සටන් කරනවායි කියලා මේ ආශිර්වාද කරනවා කියලා දැනගත්තොත් පුදුම ගැම්මක් එනවා. අන්න ඕකට හරින සින්දුවක් මේ ළඟදී ලියලා තිබුණා. හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා. නිසා ආනාපානේ කවදාකවත් තනි කරන්න එපා යුතුයි. තනි කෙරුවෝ සහගාමී. එයාට ආනාපානේ හරියන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක භාවනා කරගෙන යනකොට යනකොට ටික වෙලාවක් යනකොට චිත්ත වේග අපේ අඩු වෙනකොට ආනාපානට විරුද්ධ වෙන හිතවිලි වේදනා සද්ද පෙන පුම්බගෙන එනවා. අන්න එතනදී යෝගාවචරය හරියට පැත්ත දැනගෙන මේක ආනාපාන හීන අවස්ථාවකටපත් වෙච්ච තැන මම මේකට ඡන්ද දෙන්න ඕන මම මෙයාට බන දෙන්න ඕන මේ බලය දෙන්න ඕන කියලා අර දුර්වල වෙලා තියෙන ආනාපානයත් හොය හොය සතිය පිටවන්න පටන් අරගත්තොත් පුතු වෙනසක් භාවනා ජීවිතේ සිදු මෙන්න මේක වෙන්න නම් අපිට ආනාපානේ බාධක මුණ ගැහෙන්න මේපයි ඒක සාමාන්‍යයෙන් ආධුනිකයට වෙන්නේ ආධුනික හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන ආනාපාන කරන ආනාපාන විතරක්ම තියෙනවල කිසිම බාධාවක් එන්න බෑ කිසිම බාධාවක් ආවොත් ඒ බහන වැරදි ආනාපානේ ප්‍රනීතම වෙන්න හීන භාවයක් බලාපොරොත්තු වෙන්නේ නමුත් කවදාකවත් හීන භාවයෙන් ප්‍රනීත භාවයෙන් තොරව ආනාපාන සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි දරුවචනාංශගේ කතාව දේශනාව ඒ නිසා ආනාපාන කරන වෙලාවදී මතක තියාගෙන ඉන්න ඕනේ ආනාපානිය අපිට නැති වෙන්නේ එකක් අපි කාරණා නොදන්නකම දෙක තමයි අපි දන්නවයි කියලා පැහැය වෙන්න හදන ගතිය. පැහෙන්න හදන ගතිය. එතකොට ආනාපානේ තුනී වෙනකොට අපි ඒක අතහැරලා දාන්න එකයි. ශෛවසීමේ ශක්තිය අවශ්‍ය වෙන්නේ මොකටද? ඔන්න අපපටිපත්‍ය අවිද්‍යාව කියලා ආනාපානේ 11 පැත්තක් තියෙන ඔක්කොම දැනගන්න ඕනෑනේ කියන දැනීම නැතිකමත් අපිට බාධායි. දෙක තමයි ආනාපානේ තුනී වෙලා තියෙද්දිත් බලනවා වෙනුවට හිතවිලිත් එක්ක කරන්න කරන්න ගත්තොත් වේදනත් එක්ක කරන්න කරන්න ගත්තොත් එහෙම නැත්නම් මේ සද්දත් එක්ක රණ්ඩු කරන්න ගත්තොත් ආනපන මාත්‍රකා නිකම්ම මැකිලා යනවා. මුණ දී ගන්න බැරි වෙනවා. ඒ නිසා මෙන්න මෙතනදී ක්‍රියාත්මක වෙන විද්‍යාව ඇති වෙන්න නම් සතිය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සතියෙන් අපි කරන්නේ මොකද්ද? එන දේවල් පිළිබඳව කවදාක ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා නොකර දැන් මේ වෙලාවේ ආනාපානෙ තනි කර නෑ දෙක තුනක් එක රණ්ඩු කරමින් තියෙන කමක් නෑ. ඒක දෝෂයක් නෑ. මේක සතිය නැතිකමක්වත් සමාධිය නැතිකම මේක ඇත්තට හොඳටම සතිය තියෙන තරම්. බාධාවල් තිබුණාට අපි බාධාවලක හැප්පෙන්න යන්නේ අපි ආනාපානෙම පිහිට කරගෙන ඉන්නවා කියලා ගත්තොත් තමයි ඇත්තටම අපි අර වැටි වැටි කැඩි කැඩි ගිය සතිය අඛණ්ඩ සතියක් වඩපත් කරගන්න පුළුවන්. අනිදාට තේරෙනවා කවදාකවත් අපිට ආනාපාන සති භාවනාදී මේ හිතවිලි වේදනා සද්ද නැති තැනක් නැහැ. එනවමයි. අන්නේ එන දේවල් කරදරයක් බවට පත් කරගන්නේ නැතුව දිගට යන්න නම් අපි ඒක අපේක්ෂා කරන්න ඕන. අපේක්ෂා කරන්නේ කොහොමද? ආනාපානයේ සියුම් වේගන යන්න යන්න යන්න ඔය හිතවිලි වේදනා සද්ද එන එක ස්වභාවයි. ඒක නිසා අපි අපවත් ඒ ලොකු සාංශ මතක් කරන්නේ ඒක බලාපොරොත්තු යනවනම් මේක මෙහෙම වෙයි මං ආවොත් ඒකට මං ලෑස්ති වෙලා යන්නේ කියලා හරියට ලෑස්ති වෙලා ගියොත් ඔන්න පටලැවි එන්නේ නැහැ. ඔක් හිතනද භාවනා නොකරපු ආධුනිකයෙකුට කවදා මේක තේරුම් ගන්නද කියලා. කොහොමද එහෙම කෙනෙකුට මේ කියලා දෙන්නේ කියලා කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් මේක දැනගෙන කරලා වැරදිලා වැටිලා වැටිලා වැටිලා හොඳටම හිටපු කෙනෙකුට නම් මේක කියනකොට ලොකු ශක්තියක් ඇති වෙනවා හයියක් ඇති වෙනවා හැබැයි නේනම් මම මේක වෙලා දන්නේ නැතුව හිටියනේ කියලා ශක්තිය නිසා මෙවැනි දේවල් ආධුනිකයෙකුට වැඩන්නේ ආධුනික අවස්ථාවේ මේක තේරෙන්නේ නමුත් ඉස්සරහට ගිය කෙනෙකුට නම් හොඳට වැටෙනවා ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපිට මේක හමු නොවිලා නෙමෙයි තියෙන්නේ. අපි හරියට අපි ළඟ තියෙන වීර්යාදී ධර්ම මේ සතිය කියන ධර්මය, සද්ධාව කියන ධර්මය පාවිච්චි කළ යුතු උග්‍ර අවස්ථාවල් අහලා බලන්න. ඒ නිසා අපි උඟාක් ඉක්මනට සටන පාවා දීලා. නමුත් හරියට දැනගෙන පොඩ්ඩක් සටනේ දිනුවනම් අපිට බුදුම ආත්ම ශක්තියක් ඇති වෙනවා. ලොකු චිත්ත ශක්තියක් ඇති වෙනවා. අනිත් දවසේ මේට වැඩිය ලොකු සද්ධාවක්. මේට වැඩිය ලොකු හිතවිලියාවක්. මේට ලැකි වැඩිය ලොකු වේදනාවක්. මං ආනාපානේ පාවා දෙන්න මම කොහොම හරි රක ගන්නවා කියලා පුදුමාකාර පන්නරේ ලැබීමක් සෑම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් වල මෝහත් වීමක් සිදු වෙනවා. මෙන්න මෙහෙම තමයි අවිද්‍යාව කැපෙන්නේ. නොදැනුවත්කම කැපෙන්නේ ඉගෙනගෙන නෙවෙයි. ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ක්‍රියාවත් කරන වෙලාවේදී සටන පාවා නොදී දිගට කරගෙන කරගෙන යනකොට ලුණු ගෙඩියක පොත් හිමීට අරිනා වගේ එnde ende ende ende ගොරෝසු දේවල් අයින් වෙලා සියුම් සියුම් සියුම් දේවල් වලට ගියාට පස්සේ හිතන්න එපා මේ ආනාපානයේදී ඇති කරගත්ත මේ දුෂ්කර වේලාවේදී විවේකීව ඉඳගෙන සටනෙන් බේරෙන ක්‍රමය එදිනෙදා වැඩවලට අදාළ නැහැ කියලා. අනිවාර්යයෙන්ම එදිනෙදා වැඩවලට අදාළ. ඒක සරුවචනන්ති අපිට සහතික වෙනවා ආනාපානයේ 11 පැතිකඩ දැක්කා නම් ආනාපාන දැක්කා. ආනාපාන දැක්කම මුළු ලෝකෙම දැක්කා කියලා. ඒකයි සරුවචනන්සේගේ තියෙන වටිනාකම එක දෙයක් හරියට දන්නවා නම් ඒක මුළු ලෝකෙටම යොදවන්න පුළුවන් ඒක නිසා පටිච්චසමුපාදයේ ඕනේ පුරුකක් දැනගත්තොත් මුළු පටිච්චසමුපාදයම දැනගතයි ඒ නිසා මේ ආනාපානෙන් විතරක් නිවන් දකින්න පුළුවන්ද නැත්නම් අනිකුත් මේ සතර කර්මස්ථාන මේ කියන්නේ චතුරාර්යක භාවනා අනිකුත් භාවනා ක්‍රම ආදී වශයෙන් දේවල් කරන්න පුළුවන් කියලා අල්ලි අවුලක් අපේ හිතවලදී දරුවචන් දේශනා කරන එකක් අරගෙන ඒක හොඳට කරන්න ඒකේ හැම පැතිකඩක්ම දකිනකොට මුළු ලෝකෙම දක් ගන්න පුළුවන් යතුරක් සමීකරණයක් ඒක තුල තියෙනවා. ඉතින් අපි එකක් එක දිගට යන්නේ නැති නිසා තමයි මේ දුක්ඛ සත්‍ය ඇවිල්ලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය නැති කරන්න කරන දේ තියෙන දේ තමයි එක අරමුණක් ගන්න එක දිගටම යන්න ඕන. අරමුණු මාරු කරකට ගුරුවරු මාරු කර කර ක්‍රම මාරු කර කර යන කෙනා අර තෙමින වෙලාවේ වහින වෙලාවේ පියාඹන්න හදන කුරුල්ලා වගේ මේ තෙමිලා නැයි. අපි අපි කරගත්ත මෙතෙක් කරලා දෙන වැරදි ටික හොඳටම ඇති. ඒ වැරදි වල තියෙන හොඳ පැත්ත දකින්න නම් ඒ වගේ ඒ පූර්ව නිගමන නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව හොඳට සතියෙන් මේක බලලා විස්තර කරන්න පුළුවන් වෙච්ච දවසේ අපිට තේරෙනවා අපි මේවා පිළිබඳ වැරදි අදහස් රාශියක හිටපු නිසා අපි කවදාවත් නියම අරිය පරිේශණේ වෙලා නැහැ. ආර්ය පරිහරණය වෙන්න නම් විවෘත මනසින් නැවත ඒක දිහා මුණ දෙන්න ඕනේ. මුණ දීලා ඒක බලාපොරොත්තුෙන් හිටියා වාගේ ඒකට මුණ දෙනකොට පුදුමාකාර ගැම්මක් මුහත් වීමක් සිදු වෙනවා. ඉතින් අපි මේ වෙනකොට පැයට වැඩි වෙලාවක් අරගෙන තියෙන නිසා මම මෙතන ධර්ම දේශනා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. භාවනා කරගෙන යනකොට හැම චිත්තක්ෂණයකදී මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන එක අදාළ වෙනවා. අපි අනාගන්නේ, පටලවා ගන්නේ දේවල් ඇති හැටියෙන් නොදන්නවත් නැප නිසා හැම වෙලාවක දේවල් පිළිබඳ ඇති හැටි දැනීම වැටහෙන්න වැටහෙන්න අපි මේ දේවල් අනන ගතිය, අවුල් කරන ගතිය, ඇඟිලි ගසන ගතිය අඩුවීම නිසා අපිට මේ අත්තිකිලමතාණ යෝග කාමසුකල්ලිකාණ යෝග කියන කියන මේ සංකර අන්ත දෙකෙන් ගැලවිලා අපිට ක්‍රමයෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මධ්‍යම ප්‍රතිපදාව වැටෙන්න පටන් ගන්නවා. මධ්‍යම ප්‍රතිපදාව තමයි සාමාන්‍ය ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම රේඛාවට අපි කියන සරල රේඛාව කියලා. අන්න ඒ වගේ තමයි අපි ඉන්න තැනත් නිවනත් අතර කියන දෙක අතර තියෙන සරලම රේඛාව තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉන් එපිටට අපි අත්තිකිලමතාණියෝග කාමස කල්ලි කාණියෝ කියන අන්ත දෙකට වැටෙන්නේ අපි මේ වර්තමානයේ පවතින දේ පිළිබඳව හරි හැටියට නොදැනුවත්කම නිසා ඒක අපි බාර ගන්නවා. ඒක වැරද්දක් නෙමෙයි. ඒක කවුරුත් පටන් ගන්න එතනින් තමයි. ඒක ඉතින් දැන අරගෙන ඒ නොදැනුවත්කමට අපි සාදර වුණොත් ඇති දේ හොඳට දැන ගැනීමට අපිට ඉඩ පහසුවක් ලැබෙනවා ඊට පහසුව තුලින් අපි අලුතෙන් කර්ම රැස් කරගන්න. તો චේතනා පහල කරගන්න නැතුව තියෙන දේ ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීමේ ඥානෙ පහළ වෙනවා. ඒකට ආසන්නයේම තියෙන උපකරණය තමයි අපි සතිය කියන්නේ. ඒ සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අපි නොදැනගත්තත් මේ අවිද්‍යාව කපා දැමීම, සංස්කාර ඇති නොකර ගැනීම කියන කටයුත්ත ඉබේම සිද්ධ වෙනවා. මේ ධර්ම දේශනාවේ කොටස් අසාගෙන සිටීමෙන් සහ තම තමන්ගේ අත්දැකීම් මේ අත්දැකීම් ගතපා ගැනීමෙන් මත්තේ භාවනාවලට දිගින් දිගටම සතිය වර්ධනය කර ගැනීමට මේ කොටස් උදව්පකාර වෙලා මිච්ඡාපටිපත්‍ය විද්‍යා අපපටිපත්‍ය අවිජ්ජා කියන කොටස් කැපිලා සංස්කාර රැස් කිරීමේ ධර්ම තවතපත් අඩු වෙලා පුලුවන් තරම් මධ්‍ය ප්‍රතිපදාව තම තමන්ට සාක්ෂාත් කරගෙන මේ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම දැනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සම්බන්ධයෙන් හෝ වෙන අදාළ දෙයක් පිළිබඳ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අපි හැන්දෑවේ පහට රැස්වෙච්ච වෙලාවේදී ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතන ඉඳලා පැයක් දැන් අභිනාඩි 45 තියෙන සක්මන්ටේදීලා දෙකට නැවත රැස් වෙනවා සමූහ භාවනාව.